ඒක තියෙන්නේ මහා වග්ගයේ අංගුත්තර නිකාය තික නිපාතේ මහා වග්ගයේ අටවෙනි සූත්‍රය කියලයි පොත පෙරලන කෙනෙකුට මේකේ මූලාශ්‍රවා ගන්න වෙන්නේ. ඉතින් අනුව සර්වචන් වහන්සේ ශිවණක් පිළිසින් ප්‍රශ්නයක් අහනවා යම් කිසි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් ඇවිල්ලා ඔබ වෙත පැමිණිලා මේ කෙලෙස් ಜಾති තුනක් තියෙනවය මේ කෙලෙස් ಜಾති තුනේ කෝ විශේෂෝ කෝ අධිපායෝ කෝ නානාකරණෝති කියලා මේ එක එක කෙලෙසයක තියෙන සුවිශේෂී ලක්ෂණය මොකද්ද ඒක Tamanට වැටහෙන්නේ මේ දැන් තියෙන අසවල් කෙලෙසේ කියලා වැටහෙන්නේ ඒක දනවන්නේ කොහොමද ඒ කෙලෙසේ කොහොමද විවිධ මූණත් වලින් විවිධ අතුයිටි බෙදීමේ යටතේ විසිරී යන්නේ විචිත්‍ර වෙන්නේ විෂිතුරු වෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ අහනකොට සංඝ වහන්සේලා ਸਰවචනාංශිට මතක් කරනවා භගවන් මූලකානෝ බන්ති ධම්මා භගවා පටිසරණා භගවන් මුත්තිකා ස්වාමීන් වහන්සේ ධර්මයේ ඔබ වහන්සේ මුල් කරගෙනයි අපි අවබෝධ කරන්නේ. ඔබ වහන්සේට නැතු වෙච්ච ගතියක් ධර්මයේ තියෙන. ඔබ වහන්සේකම පිළිසරණයි. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ ඔබ වහන්සේට වැටහෙවා. ඔබ වහන්සේ අපිට වටහා දෙත්වා අපි යමක් ඔබ වහන්සේ අපිට ප්‍රකාශ කරනවා නම් ඒ ආකාරයෙන් අපි හිතේ දරා ගනිමු කියලා සංඝයා වහන්සේලා එතකොට පිළිවදන් අස්සරෝ නැත්තම් පති පති උත්තර දෙනවා නැත්තම් එහෙයි කියන කතාව මේ පිළිවදන් දෙනවා. එතකොට පුත්‍රජානන්සේ කියන හොඳයි එහෙමනම් සාදුකං සුණාත මානසිකරෝත භාසිෂාමි කියලා මම එහෙමනම් මනාවකට අහුම්කම් දෙන්න හිතේ දරාගෙන ඔන්න මම වෙන් කරලා කියලා දෙන්නයි හදන්නේ කියලා. ඒ සියලු දෙනාගේම අවධානය මානසිකාරය මෙහෙවීමේ තෙන්ද කරලා ਸਰවඥාන්සේ සඳහන් කරනවා ඒ රාගෝකෝ ආවුසෝ අප්පසාවජ්ජෝ දන්ද විරාගී මේ රාගේ මම දකිනවා මහණෙනි ඒක පොඩි වැරද්දක් රාගය කියන්නේ ආශකරණ එක බරපතල වැරද්දක් නෙවෙයි පොඩි වැරද්දක් දන්ද විරාගී නමුත් ඒකෙන් ඒ ඇබ්බැහිය කොච්චරද කියනවනම් ගැලවෙන්න අමාරුයි බරපතල අහුවෙල්ලක් අහු වෙනවා පොඩි වැරද්දක් කර දෝසෝකෝ ආවුසෝ මහාතාවජ්ජෝ කිප්ප විරාගී දෝෂය ඊට වැඩිය මහා බරපතල වැරද්දක් හැබැයි පාර්ට් අයින් කරන්න පුළුවන්. කොහොම ලේසියෙන් අයින් කරන්න පුළුවන්. ඒකෙන් වෙන්වීම ලේසියි. මෝහෝකෝ ආවුසෝ මහා සාවජ්ජෝ දණ්ඩ විරාගී මෝහයේ මහා බරපතල වැරද්දක් අයින් කරන්න බොහොම අමාරුයි. අපි ඒ තරම්ම මෝහේ ගැලිලා ගැලිලා ගැලිලා ගැලිලා ඒක ඇඟට කාවැදිලා තියෙනවා. අයින් කරන්න අමාරුයි. බරපතල වැරද්දක් කියලා මේක විශේෂ ලක්ෂණේ පෙන්වනවා. ඒ ඒ කෙලෙස් වල තියෙන ප්‍රධාන ලක්ෂණය. ඉතින් ඒක නිසා අපිට යම් ප්‍රමාණයකට ඒක උදව් වෙනවා මේක මේ මේ යකා තමයි දැන් ආවේද වෙලා ඉන්නේ. මේ මේ පෙරේතයා. එහෙම නැත්නම් මේ භූතයා. මේ යක්ෂයා කියලා දැනගන්න මේ මේ අපිට මේව උදව් වෙනවා. ඉතින් ඇත්තටම මේවා පිළිබඳව අපට කියලා දෙන්න බරු භාග්‍යතුන් වහන්සේ තමයි මේවා ගැන අධිකාරී ශක්තියක් තියෙන්නේ. අපි දැනගත යුතුයි. දැනගන්න මෙන්න මේ ලකුණු වලින් කියලා කියන්නේ. ඊට පස්සේ සරුවචනන්සේ සඳහන් කරනවා මේ නෝපන් රාගයක් ඇති වෙන්න, උපන් රාගයක් ජීවුණු තියුණු වෙන්න මොකද්ද ආසන්න කාරණා වෙන්නේ. ඒතර පුත්‍ර ජානංශ කියනවා සුබ නිමිත්ත යමක් දිහාවට මනාවේ පහළ වුණා නම් කැමැත්ත පහළ වුණා නම් ඒක සුඛයි සුබයි ආත්මීය වශයෙන් ගත්තනම් ඒ ගත්ත හැම එකක්ම රාගේ නූපන් රාගයක් ඇති කරනවා ඇති රාගය දියුණු තියුණු කරනවා ඉතින් ඇති කරගත්ත මේ සුබ නිමිත්ත ඒක ඇත්තටම බොරුවක්. ලෝකේ තියෙන දේවල් වල සුභාසුබ නැහැ. ලෝකේ තියෙන දේවල් දේවල්. අපි අපි හැදියාවේ හැටියට, අපේ රුචි අරුචිකම් වල හැටියට, අපේ පෞරුෂත්වයේ හැටියට මේක හොඳයි, මේක නරකයි කියලා නම් වණන් දානවා. දේශ දේශාන්තර වල ඇවිදපු කෙනෙක් දන්නවා මෙහි සුබයි කියන දේවල් වෙන තැනක අසුබයි. මෙහි මංගලයි කියන දේවල් තව තැනක අමංග දුමංගලයි. මෙහි දියුණුව කියන එක අනිත් පැත්තක සම්පූර්ණ වැරද්දක්. ඒ නිසා අපි ගන්න සුබ නිමිත්ත නැත්නම් මම ගන්න සුබ නිමිත්ත තව කෙනෙක් ගත යුතුයම නෑ. ඒ වගේම තව જાතියක්, තව සංස්කෘතියක්, තව ආගමක් ගන්නෙත් නෑ. ඒකයි මේ ආගම් බෙදිලා තියෙන්නේ. නමුත් අපි දන්නේ නැතිකම නිසා අපි හැදුනේ යම් පරිසරයකද අපි හැදුනේ යම් සංස්කෘතියකද ඒකේ සුබ නිමිත්ත අපිට ඇටුවම් බහිනවා. ඊට පස්සේ දකින්න දකින්න හැම එකම අපි බලන්නේ සුභ අසුභ හරි වැරදි හොඳ නරක ධර්මා ධර්ම සාධාරණ අසාධාරණ වශයෙන් සම්පූර්ණ දෙකට බෙදා ගන්න. බෙදාගෙන මේක වෙනවා නම් සුභයි මංගලයි භද්‍රයි ධර්මිකයි හොඳයි. මේක වෙනවා නම් අසුභයි දුමංගලයි අධාර්මිකයි අසාධාරණයි කියලා ඒ සුභ අසුභ නිමිති දෙකක් හදාගෙන ඊයේ අහක යන අහිංසක ධර්මයකට එක් පටවලා ඊට පස්සේ ඒක නුනුවණින් මෙනෙහි කරනවා. මෝඩ කමින් මෙනෙහි කරනවා. මෙනෙහි කරන්ඩ කරන්ඩ අර ඇති වස්තුව කෙරෙහි බුදුමාකාර නූපන් රාගයක් උපදිනවා. ඒ වගේම මේ රාගය එන්නේ දිනු පවු වෙනවා. ඒ නිසා සුබ නිමිත්තම තිබුණ පළියට රාගයක් ඇති වෙන්නේ නැහැ. ඒ සුබ නිමිත්ත මෝඩ කමින් කල්පනා කරනවා. වැරදි යතින් කල්පනා කරනවා. වැරදි මාර්ගයෙන් කල්පනා කරනවා. ලෝකයා සාමාන්‍ය මෝඩකමට කල්පනා කරන තාලෙටම කල්පනා කරුවොත් විතරයි සුබ නිමිත්තෙන් උනත් රාගයක් උදව ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කියනවා නම් එහෙම සුබ නිමිත්තක් ඇති වෙන දකින්නකොටම ඇහෙනකොටම සුබ නිමිත්තක් ඇති වෙන මිනිස්සෙකුට නුනුවණින් කල්පනා කරනකොට රාගය ඇති වෙනවා නම් ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ලෝකේ ඒක නුවණින් කල්පනා කෙරුවොත් ඒ පහළ වෙන්න තියෙන රාගේ පහළ නොවි අරින්න පුළුවන්. දියුණු පවුණු වෙන්න තියෙන රාගය දියුණු පවුණු නොවෙන්න අරින්න පුළුවන්. ඒ ඒ කල්පනා ක්‍රමයට කියනවා යෝනිසෝ මනසිකාරය නුවණින් කල්පනා කිරීම පත මනසිකාරය ප්‍රයෝග මනසිකාරය කියලා. ඒක බොහෝ විට අපි දන්න සමාජයේ තියෙන ආගයන් ආඩම්බරයන්ට විරුද්ධයි. ඒක බොහෝ විට ගංගා දිගේ ඉහළට පේනන ආකල්ප ක්‍රමයක්. මේක අල්ලගණ්ඩයි අපි මේ බණ භාවනා කරන යෝගාවචරය බවටපත් වෙන්නේ. නැත්නම් පුත්‍රජාන වහන්සේකට විශ්වාසයකින් ධර්මයේ හදාරමින් සංඝ පිරිසට ඇතුල් වෙන්න උත්සාහ කරන්නේ ඒ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කල්පනා කරන ආර්ය උත්තරමන් වහන්සේලා කල්පනා කරන මේ කල්පනා ක්‍රමය අපි ගත්තොත් අපිට තේරෙවි අපි මෙතෙක් කල මේ සුඛයි සුබයි ආත්මයි කියලා බදාගත්ත මොනම දෙයකින්වත් මොනම අර්ථ සංහිඳ සත්‍යයක්වත් කරලා නැහැ. ඒ හැම දෙයකින්ම කරලා තියෙන්නේ අපිව මිරිකලා සාරේ උරා ගන්න එක විතරයි. අපේ අර්ථ සිද්ධිය සඳහා සම්පූර්ණ වෙන වැඩ පිළිවෙලක් අපට අවශ්‍ය වෙනවා. ඒ මෙතෙක් අපි තුබයි ආත්මයි භද්‍රයි හොඳයි කියලා හිතාගෙන ඉන්න දේවල් වලින් තමයි භාවනා කරනකොට ඔළුවකට කාමචන්දේ පහල කරන්නේ. ඒ නිසා වැඩියෙන් සුබ නිමිත්ත දැකපු වැඩියෙන් රාගයට නතු වෙච්ච බර වෙච්ච කෙනෙකුට ඉඳගත් ගමන් ඒ කාම වස්තු ළඟ නැති වුණාට ඒ කාම සංඥා නැත්තම් කාම ඡන්දේ උතුම විදිහට එක ඉස්සුගලන්ට චිත්තක්ෂණයක් නොදී අතීත අනාගත වශයෙන් අරයමයා වශයෙන් අතන මෙතන වශයෙන් කාමේ පහල කරනවා. ඉතින් එයා දැනගන්නවා නම් ඒක යන්නේ දැන් පුද්ගලයාටවත් දැනටවත් වස්තුවටත් නෙවෙයි ඒක පිළිබඳ තියෙන සංඥාව. කාම සංඥාව තමයි ඒ ඒ කෘත්‍ය સિદ્ધ කළා දෙන්නේ. ඒක නිසා වස්තුකාම සහ ක්ලේශකාම කියලා දෙකක් අපිට පොතේ උගන්වන වස්තුකාම කියන්නේ කාමයේ දනවන වස්තුව. ඒකෙන් ඈත් උනත් ඒ වස්තුව කෙරෙහි ඇති ලැබෙන්දියාව ක්ලේශකාම වශයෙන් අපි යණ යන තැන යනවා. අපි වස්තුවෙන් ඈත් වුණත් ක්ලේශකාමී අපි ළඟ තියෙනවා. එතනදී පේනවා ඒක කොච්චරක් අබ්බැහි වෙලා තියෙනවද කියනවනම් වස්තුකාමයේ අයින් කරත් ක්ලේශකාමයේ අයින් කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒකට දානයේ උත්තර නැහැ. වස්තුකාමයේ අයින් කරන්න පුළුවන් දානයේ. තම සතු වස්තුව තව කාට හරි දෙනවා. නමුත් මනාප කොටසක් තියෙනවනම් දාන දෙන කෙනා කවදාකවත් සියල්ල දන් දෙන්නේ නැහනේ. දෙන්න බෑ. දෙන්නේ නැහැ. සියට දන් දෙන්න බෑ හැම වෙලාවෙම දෙන්නේ බොහොම නොගිනි හැටි කොටසක් තමයි දානෙට දෙන්නේ. නමුත් ඔක්කොම දුන්නත් ඒ මනාප වස්තුන් කෙරෙහි ඇති මනාපය ඒකත් ඇත්තටම බුදුහාමුදුරෝ කියන්නේ අපි ළඟ තියෙන මේ තණ්හාව අපි ළඟ තියෙන මේ ආතාව දේවල් වලට නෙවෙයි දේවල් වලට තියෙන ආසාව නම් අපිට දාණයෙන් පිට කරන්න පුළුවන් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තමන් යම් යම් සංකල්පනා ටිකකට කැමතියි යම් යම් දාර්ශනික අදහස් වගේ එකට කැමති. යම් යම් රුචි අරුචිකම් වලට කැමති. පණ එපයි කිව්වත් ඒක අල්ලගෙන ඉන්නේ. නිසා සංකප්පරාගෝ පුරිසසකාමෝ නතේ කාමයානි චිත්‍රාණි ලෝකේ. මේ ලෝකේ තියෙන විචිත්‍ර වස්තු නෙවෙයි අපිට කාමයේ ඇති කරන්නේ රාගය ඇති කරන්නේ. ඒ වස්තු කෙරෙහි ඇති ලබැඳියාව නම් වූ සංකල්පය. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා සංකප්පරාගෝ පුරිසසකාමෝ තිත්තේ විචිත්‍රාණි තතේව ලෝකේ අතෙත්ථ දීරෝ විනේති ඡන්දා ඒ සංකල්ප රාගයේම බැඳිලා ඉන්න එක කොච්චරද කියනවනම් මේ ජීවිතේ මැරලා ගිහලා ඊගාව ජීවිතෙත් නැවත උප්පත්තියක් කරන් දෙන්නේ අර හිතේ තියෙන සංකල්ප රාගය. වස්තුවක් නෙවෙයි. වස්තු පිළිබඳ තියෙන හැඟීමක් එහෙම නැත්නම් සංකල්පයක්. ඒ නිසා තිත්තේව චිත්‍රානි සතේව ලෝකේ ලෝකේ තියෙන කාම වස්තු ලෝකේ ඔහොම තිබිච්චාවයි. අතිත්ත දීරෝ විනේති ඡන්දා. වීර දීර පුරුෂයා ඒ දේවල් වලින් නෙවෙයි භාවනාවෙන් අයින් වෙන්නේ ඒ සඳහා ඇති ඒ සංකප්ප රාගය. ඒක නිසා තණ්හා දුතියෝ පුරිසෝ කියලා සරුවචන සඳහන් කරනවා දීගවත් දහන සංසාර. මේ මුළු සංසාරේ පුරාවටම හැම කෙනෙක්ම සංතා තණ්හාව දෙවෙන්න කරගෙනයි ගිහිල්ලා තියෙන්නේ සහකාරය කරගෙනයි ගිහිල්ලා තියෙන්නේ හැරමිටිය කරගෙනයි ගිහිල්ලා තියෙන්නේ ඒ නිසා දිගටෝම මේ සංස මේ තණ්හාව අයින් කරගන්න බැරි තරම් බැඳිලා තියෙනවා ඉතින් ඒක තමයි අපි භාවනා කරන වෙලාවේ ඒක දැනගෙන ඒ සුබ නිමිත්ත අතීත අනාගත වශයෙන් පහළ වෙනවා. අතර මෙතන වශයෙන් පහළ වෙනවා. අරය මෙහා වශයෙන් පහළ වෙනවා. පහළ වෙච්චාම ඒක කාමච්ඡන්දය කියලා නම් කරනවා. නීවරණ වශයෙන් කාමච්ඡන්දය වශයෙන් නම් කරනවා. ඒ වෙනුවට ඒකාග්‍රතාවය ඒකෝදි භාවයේ සඳහා එහෙම සංකල්ප ඇති කරගන්න බැරි මධ්‍යස්ථ අරමුණක හිත පවත්තන. පවත්තන්න පවත්තන්න පවත්තන්න අර කාම මේ කාම ඡන්දය ක්ලේශ කාමයේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒක අඩු වෙන්නේ ඇඟට නොදැයි. ඊටාමත්ම සියුම් ප්‍රයෝගයකින් තමයි මේක කරන්නේ. කාම සංඥාව රූපයක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා කියලා මේක කෙටියෙන් කියන්නේ. ඉතින් යම් වෙලාවක යම් කෙනෙක්ගේ සතියෙන්, වීරියෙන්, ශ්‍රද්ධාවෙන් තමන් ඉස්සරහින් තියාගත් අරමුණේ නැවත නැවත යොදමින් යොදමින් යොදමින් එහි හිත වැඩි වැඩියෙන් බැඳීම හරහා අර සංකල්ප රාගයට හෝ කාම සංඥාවට හෝ කාම ඡන්දයට හෝ එන්න තියෙන ඊට වළක්වගෙන වළක්වගෙන ඉදිරියට යනකොට ඒ කටයුත්තේ ජයග්‍රහණයත් එක්කම ඒවට කියන්නේ පරිඋත්ථාන කෙලෙස් කියලා හිතේ නගින කෙලෙස් ඒකේ ජයග්‍රහණයත් එක්කම ආයුධ කට්ටලයක් අතට හම්බ වෙනවා. එයාට ලොකු ශ්‍රද්ධාවක් පහළ වෙනවා. දන් දෙනවට වැඩිය විශාල ශ්‍රද්ධාවක් පහළ වෙනවා භාවනා කරන කෙනාට. සිල් ලකින කෙනාට වැඩිය විශාල ශ්‍රද්ධාවක් පහළ වෙනවා භාවනා කරන කෙනාට. ඒකම විශාල වීරියක් ඕනේ මේ කැස්සට කිඹිත්තට සතෙක් ඇගේ ගියාට තාඩියක් දැම්මට මොන දෙයකින්වත් අතාරින්න නැති වීරියක් අවශ්‍යයි. ඒ නිසා ඉදිනදා ජීවිතේ පවුලක් රකින්න, ව්‍යාපාරයක් කරන, කොවිතනක් බතක් කරන වීරිය තිබිලා මදි මේ කාමච්ඡන්දය අයින් කරන්න. ඒ සඳහා අප්‍රජිත වීරියෙන් පණේපා කියන මේ කරනකොට එයා අමුතු වීරිය මට්ටමකට යනවා. ඒක නිකන් යුද්ධෙට ගිහිල්ලා ලේ දැකපු සොල්දාදුවෙක් වගේ. අස්ස ගහන්න විදියක් නැහැ. දැන් එක්ක ඌ මරන්න ඕනේ නැත්නම් මැරෙන්න ඕනේ. අනිත් වගේ කාගෙන යන වීරියක් එන්න පටන් ගන්නවා. මේ එක්කෙනෙක්වත් ඒ වීරියට තාම මේගොල්ලෝ මූණ දීලා නැහැ. තාම කම්මැලි. තාම බුබ්බඩයි. තාම හොරයි. තාම සතිර හොරයි. ඒක ඒක හෙල්ලෙයි බය වෙයි කියලා බය තමයි මේ කිඳිරි ගන්න ඕනේ. කිසිම කෙනෙකුට හරි එහෙම කෙලේශයක් එනකොට මාරාවේශ වෙලාගේ කෙලේශයට පැනලා වැඩ කරන්න අවශ්‍ය වීර්ය ආවනම් ඒ ඔය එදිනදා ජීවිතයේ කියන එක ප්‍රශ්නයකට චල්චුරු ගන්න එකක් නෑ. කොයි වගේ දේවල් කරලා මේ වගේ කෙලෙස් එක වැඩ කරන්න බෑ. අපි ඒවා දැනගෙන ඒකට මූණ දීලා ආයුධ සන්නද්ධ වෙලා කාගෙන යෑමක් වෙනවා. ඒ වීරත්වය ආවනම් ඔය අධ්‍යාපනය කියන එක නිකන් කජු කන්නා වගේ වැඩක්. ව්‍යාපාරයක් කරනවා කියන එක සත්ත පහක වටිනකමක් ඇති දෙයක් නෙවෙයි. නව නිර්මාණ කියනවා ඉබේ සිද්ධ වෙනවා. මේ වීර්යය ඇවිල්ලා නැති නිසායි අපිට මේ හිඟා කණ්ඩ වෙලා තියෙන්නේ. ඒ නිසායි අපිට අරයට මෙහාට යදින්න වෙලා තියෙන්නේ. ඒකයි අපිට අරයට මෙහාට බැගෑපත් වෙන්න වෙලා තියෙන්නේ. නමුත් වීර්ය ආවනම් තේනවා බුදුරජාණන් වහන්සේ විතරයි කෙනෙක්ගේ ඇතුලේ තියෙන වීර්ය අවශ්‍ය ගන්න දන්නේ. අනිත් හැම කෙනාම බයයි. මොක්කෙකුටවත් බුදුහාමුදුරනේ විතර ශක්තියක් නැහැ. මේ වීර්ය නගා හිටවන්න. අන්නේ වීර්ය එනකොට භාවනාවේදී කාගෙන ගිහිල්ලා එනකොට ඒ වීර්යට සාපේක්ෂ සත්‍යයක් නැගිනවා. දකින්නට යාට තියෙනවා මේ ආනාපාන හිතපත් කරන කියන්නේ කොච්චර මහ ලොකු අමාරු දෙයක් නෙවෙයිනේ. ටික ටික ටික ටික පුරුදු කරලා ඒ ආනාපානත් එක්ක මූණට මූණ දාලා හුදුවට ආනාපානයේ අලගිය මුලගිය තැන් බල බලා විස්තර ව්‍යංජන බල බලා බලාගෙන ඉන්නකොට තේරෙන්න පටන් ගන්නවා. ඊවල් දොරවල් ගැන මතකයක් අත්තයි. ඊවල් දොරවල් ගැන විතරක් නෙවෙයි, කයක් තියනවද කියලාවත් මතක නැහැ. කයක් විතරක් නෙවෙයි, අන්තිමට ආනපාන තියෙනව කියලාවත් මතක නැහැ. අර ධර්ම ටික ඔක්කොම නැගිටිනවා. සද්ධාව නැගිටිනවා, වීර්ය නැගිටිනවා, සතිය නැගිටිනවා. එතකොට තේරෙනවා මෙච්චර ආමාරුවෙන් ආයාසයෙන් එල්ලී එල්ලීගෙන යන්න මට දඬුවටක් වෙච්ච ආනාපානයක් දැන් නැහැ. නමුත් ශ්‍රද්ධාව විරිය සතිය වැඩියක්. ආන්නේ වගේ සමාධි මට්ටමක් ඒකෝදි භාවයක් ඇති වෙනකොට යාට තේරෙන්න පටන් ගන්නවා අපි මෙතෙක්කල් ඉගෙනගත්ත විෂයන් භාෂාවල් ව්‍යාකරණ හැදියාවල් සේරම මේකට ඕන. හැබැයි මේ සේරට වැඩි ලොකු එකක් තමයි මේ විදියට අරමුණක හිත පැවැත්වීම කියලා කාමච්ඡන්දයාගේ එහෙම නැත්නම් මේ විවිධ මාත්‍රකාදිගේ හිත දුවන ගතිය විවිධ රසාස්වාද දිගේ හිත දුවන ගතිය වෙනුවට උදාසීන වූ මධ්‍යස්ථ අරමුණක හිත පැවැත්වීමේ වීරත්වයේ තේරුම් ගතට පස්සේ ඒ කෙනා තුල ඉතුරු වෙන වැඩෙන දියුණු වෙන මේ ශ්‍රද්ධා විරිය සති සමාධි වගේ දේවල් එක තමයි යෝගාවචරයට මේ ද්වේෂයත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඒට යනකම් හුඟක් වෙලාවට බොහෝ යෝගාවචරයෝ වැඩේට බහින්නේ මේ වතුර ගැඹුරට යන්නේ මේ රාගයත් එක්ක වැඩ කිරීම හරහා. ඒක නිසා කාමච්ඡන්දයත් එක්ක වැඩ කරන්න පුරුදු වෙච්ච යෝගාවචරයට ඒ කාමච්ඡන්දේ යම් යම් හුරු ගති ඒක නැති කිරීමේ ඒකෝදි භාවයේ ටික ටික පුරුදු වෙනකොට සතිය සමාධිය පුරුදු වෙනකොට සද්ධා වීර්ය වැඩෙනකොට යාට තේරෙන්න පටන් ගන්නවා අර gedara dore ඉන්නකොට අපි ගහ බැන ගන්නවා, සත්තු මරනවා, හොරකම් කරනවා මේ වගේ ඡන්දපරස වැඩ කරාට භාවනා කරනකොට එච්චරම වීතික්‍රමණය වෙන්න මට මේ ද්වේෂ නැති වුණාට පොඩි මధుරයක් කනකොට තද ද්වේෂයක් වෙනවා. පොඩි සද්දයක් ඇහෙනකොට වෙනදා කම්මලි බල්ලට හෙන ගැහුවට ගාණක් නැහැ වගේ ගෙදර ඉඳදී කොච්චර දෝ සද්ද දැන් මෙතන කවුරු හරි සුසුසු ගානකොට තරහ. පොඩි දෙයකට පවා ද්වේෂෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක මේ කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටු වයින් එක තමයි විසඳන්න බැරි වගේ මේ පුංචි දෙයකට පුදුම විදියට ඇඟ දල දඬු වෙලා දැඩි වෙලා ද්වේෂ කරන්න පටන් අර ගන්නවා. ඉතින් යම් ප්‍රමාණයකට සතිය දන්නවනම් සමාධිය සද්ධාව වීර්ය දැනගෙන මේ දැන් තියෙන්නේ කෙලෙස් උපදින්නේ ආසාව නිසා නෙවෙයි ගැටුම නිසායි. ද්වේෂය නිසායි. නුරුස්නා ගති නිසායි. ස්වයං විවේචනයේ නිසයි අනුගේ දොස් දකින්න නිසයි දේවල් හරියට පිළිවෙලට සිද්ධ වෙන්නේ නැති නිසයි කියලා මේ යෝගාවචරයට තේරෙන පටන් අරගත්තොත් දැන් අර නොතිබිච්ච නුරුස්නා ගතියක් නොතිබිච්ච තමන් ගැන තමන් ද්වේෂ කරන ගතියක් නැත්නම් විවේචනය කරන ගතියක් අහල පහල ඉන්න කට්ටියකින් කිසි සහයෝගයක් නැහැ වගේ මේ අනුන්ගේ දොස් දකින්න ගතියක් මිනිස්සුන්ට මේට වැඩි ඇයි පිටිවලට ඉන්න බැරි කියලා ඇයි මේ ලෝකේ දේවල් හරියට පිළියෙල වෙන්නේ නැත්තේ කියලා අකුරට වැඩ නොකරන ගතියක් දැකලා මේ द्वේෂයේ වැඩිවීම භාවනා ලෝකයේ පැවිදි ලෝකයේ පුදුමාකාර හාස්‍යයක්. පැවිදි වෙච්ච නැති එකෙක්වත් ඒක දන්නේ නැහැ. භාවනා නොකරුව එකෙක්වත් ඒක දන්නේත් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ පැවිදි වුණාට පස්සේ සාන්ත දාන්ත තීන්ත කූඩුවක් වගේ ඉන්නවා කියලා. භාවනා කරන කට්ටියත් මේ සුදුරෙදි ඇදගෙන ඉන්න නිසා ඒකත් සුදුරෙද්දක් වාගේ ඇති කියලා ඇතුලේ පැහෙනවා. තදම තද ද්වේෂක ගත කරන්නේ. gedara dora ඉන්නකොට නම් රැට කාලා හරි ෂේප් වෙන්න පුළුවන්. දැන් ඒකත් නැහැ. එතකොට තේරෙනවා මේ ආසනයක් උනේ දෙකන දැන් මම මොකද කරන්නේ? උඩිමුත් පිච්චෙන යටිමුත් පිච්චෙන ආප්ප බද බද තමයි ඉන්නේ. මේක කවදාකවත් යෝගාවචරයේ අපේක්ෂා කරන්නේ නැහැ. යෝගාවචරය හිතන්නේ මම මේ සිල් අරගෙන දැන් මේ අරමුණේ හිත පවත්වාගෙන යන්න පුළුවන් වෙනකොට ගොඩක් ප්‍රශ්න විසඳෙයි. සියලු දේම සමනලට අතු නමුනා වගේ මට සහයෝගය ලැබෙයි. අනේ ඒ වෙනුවට වෙන්නේ මොකද්ද? නුරුස්නා ගතිය, ස්වයං විවේචනය, අනුන්ගේ දොස් දකින ගතිය සහ දේවල් පිළිවෙලකට සිද්ධ වෙන්නේ නෑ නේද කියලා පුදුමාකාර අබවුරක් රත් වෙච්ච කබලකට දැම්මා වගේ පුටු පුටු පුටු පුටු ගාලා පුපුරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරයට දැන් gedara දොරේ ඉන්නකොට කවුරුත් කැස්සට ප්‍රශ්නයක් නැහැ මේකෙදී කැස්සොත් නඩු දාන සයිස්. මට යන්තම් සමාධිය හැදෙනකොට අන්නරන්නර කාල කන්‍යා නැත්තර කාල කන්‍යා කැස්සනේ කියලා ඒ මනුස්සයාගේ උගුරු දණ්ඩ කණ්ඩ හිතෙනවා ගිහිල්ලා දන්නවා මේ මනුස්සයා කහින්නේ මේ මට භාවනාව කඩන්න දෙවෙයි. මේ මනුස්සයා මොනව කරනද කැස්සක් කෙනකොට කහිනවා. නමුත් දැන් පෙන්වන්න බෑ. මధుරයේ කනගාවෙන් යනකොට අල්ලලා දතර දිලා හපන්න හිතනවා යකෝ යන්දන් සමාධිය යනකොට බලපංකො මේක ඇවිල්ලා ඕන්න සංගීතේ පටන් අරගත්තා මේ කකුලේ පොඩි වේදනාවක් එනකොට කකුල කපලා දාන්න හිතෙනවා යෝගාවචරය ගාව මේ නයා පෙනී පොම්බලා තිබුණ නැහැ මෙතෙක් කල් පොම්බලා තිබ්බා ගෙවල් දොරවල් රණ්ඩු සරුවක් දැන් මෙතෙන්දි මේ ද්වේෂය එනකොට එයා හිතන්නේ යෝගාවචරයට වැටහෙන්නෙම මේ භාවනාවට තියෙන සාදරකම නිසා භාවනාව වැඩි දියුණු කරගන්න ඕන නිසා සතිය වැඩි කරගන්න ඕන නිසා එන සදාචාරාත්මක ද්වේෂයක් වශයෙන් තමයි මේක පේන්නේ. මෙතෙන්ද කියන්න පුළුවන් භාවනාව පිළිබඳ සුබ නිමිත්තක් පහළ කර ගැනීම නිසා මේ භාවනාවට බාධා කරන හැම දෙයකටම යුද්ධ ප්‍රකාශ කරනවා. ද්වේෂයක් එන්න පටන් ගන්නවා. කිසි කෙනෙක් කවදාකවත් ඒක මට ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා කියලා වාර්තා කරන්න කද්දාකවත් පෙළඹෙන්නේ ලැජ්ජාවටපත් වෙනවා. කව කිසි කෙනෙක් අවබෝධ කරන්නේ මම gedara dora ඉන්නවටත් වඩා භාවනා කරන්න ගියාම නුරුස්නා ගති වැඩි වෙනවා කියලා. ඒ නිසා භාවනා බණකදී මට කියන විපස්සනා ධර්ම දේශනා කියලා එහෙනම් ධර්ම සාකච්ඡාවේදී කියලා දුන්නොත් ඔගොල්ලෝ නොදැන හිටියට භාවනා කරන්න යන කෙනාට නුරුස්නා ගතිය වැඩි වෙනවා. ඒක සරුවචනාංශයෙන් පෙන්වන්නේ තුවාලයක් බෙහෙත් දාන්න ඉස්සලා හොදනකොට තුවාලේ රිදෙන ගතිය වැඩි වෙනවා. වනමුකේ පෑදුවාට පස්සේ වනමුකේ දනව වැඩි. ඒ වගේ මේ පුංචි द्वේෂයක් හිතා ගන්න බැරි විදිහට දුරුස්නා ගතියකට එන්න පටන් ගන්නවා. මේක සැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා දැන් මේකේ විශේෂය මොකද්ද? මේක මහා වැරද්දක්. හැබැයි බොහොම ලේසියෙන් අයින් කරන්න පුළුවන් එකක්. මේකේ හාස්‍ය දැනගන්න ඕන. මේ gederi ඉන්නකොට තිබුණ නැති මේ භාවනා කිරීම නිසා හැදිච්ච පිස්සුවක් මේ. gederi පිස්සු අනිවාර්යයෙන්ම hina වෙනවා. ඒ අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට මට හොඳට මතකයි. එතකොට අපි බුද්ධ ආගමේ නෙමෙයි පිස්සු කෙලින කාලේනේ. ඉතින් මේ යුනිවර්සිටි එකේ ගිහලා අවුරුද්දක් විතර නිවාඩු ගිහලා ආවට පස්සේ හැම ගමෙන්ම පච අරගෙනව මල්ලක් විතර හැම එකක්. ඉතින් උදේ වෙනකන් අරූ බොරුවක් කියනවා මූ වෙන කතාවක් කියනවා උදේ වෙනකන් කයිවාරු. ඉතින් අපිත් එක්ක හිටපු එක්කෙනෙක් කිව්වා මේ අපි හැම ගමේ පන්සලට යනවා හැමදාම මෛත්‍රී භාවනා කරනවායි කියලා. ඉතින් අපිට මේවා මේ තේරෙන්නේ නැහැ. ඉතින් මං කවුද කිව්ව උඹවම දන්නේ අම්මා මෛත්‍රී කරනවාද කියලා. එතකොට ඌ කියනවා ගෙදර එන්නකොට නැට්ට තද වෙලාලු වෙන්නේ. මං හොඳටම දන්නලු භාවනා කරලා තියෙන මෛත්‍රී කියලා. බැනගනලු ගෙට එන්නේ. ගෙදර ඉන්න මිනිසුන්ට හිතනවා මේ මනුස්සයා යන්න ඉස්සෙල්ලා හොඳට ගියා. මේ මෛත්‍රී භාවනා කරලා එනකොට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඉතින් ඔක්කොමල ඒවට අපි hina වෙටි ඇත්තට බලනකොට බුදුහාමුදුරෝ සූත්‍රය කියන වටින කතාවක් ඒක. මෛත්‍රී කරන මිනිස්සු විතර තද වෙන්නේ නැහැ කාටවත්. ඉතින් මොකද හේතුව මේ භාවන එක්පන්න කරගන්න. සතිය එක්පන්න වඩා ගන්න. එක්පන්න සමාධිය ගන්න. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේකේ විශේෂය මෙහෙමයි කොහොමද උඹට තේරෙන්නේ? පටික නිමිත්තක් තිස්ස වචනීය. ගැටුමක්. යමකට ආශා කරනකොට අනිවාර්යයෙන්ම ඒකට බාධා කරන හැම දෙයක් එක ගැටෙනවා. ඒක සාමාන්‍යයෙන් ද්වේෂය ගැන සඳහන් කරනකොට සඳහන් කරලා තියෙන්නේ මට මම වෛර කරා, මට අතීතේ වෛර කරා, මට අනාගතේ වෛර කරා, ඒ නිසා වෛර જાති තුනයි. මගේ ප්‍රිය ඇත්තන්ට වෛර කරා, මගේ ප්‍රිය ඇත්තන්ට අතීතේ වෛර කරා, මගේ ප්‍රිය ඇත්තන්ට අනාගතේ වෛර කරයි. කියලා තව තුනයි. මේ විදිහට අස්ථාන කෝප කෝප නාමයක් බුදුජානන්සේ පෙන්ලා දීලා තියෙන නිසා මට වෛර කරත් මම ප්‍රිය කරන එකනට වෛර කරත් අපයිදයක්. ඌ හතුරා. ඉතින් ඒක නිසා භාවනාවේ සතියට බාධා කරන, සමාධියට බාධා කරන, වීර්යයට බාධා කරන, ශ්‍රද්ධාවට බාධා හැම දෙයකටම යුද ප්‍රකාශ කරනවා. මේ ගැටුම නිසා දැන් වැඩ කරන්නේ සියුම් කෙලේශයක් එක්ක මේක නිතරම අතුවෙන නිසා යෝගාවචරයට හරි අමාරුයි මේ සුබ නිමිත්ත වැඩි වෙන්න වැඩි වෙන්න නැත්නම් සුබ නිමිත්තට ප්‍රේමේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒකට බාධා කරන හැම දෙයකටම වෛරයක් වෙනවා හැම දෙයකටම පටිඝයක් වෙනවා පටිඝේ වචනේ කියනවා එතනේ සාධාරණ කරන ගැටුම කියන අර්ථයක් නමු සර්වචනාංශයේ බොම සියුම් විදිහට පටිඝේ සඳහන් කරනවා නාම ධර්මයක් රූප ධර්මයක් ඇඟට වදිනකොට සම්පස්සය ගැටුම පටිගේ වශයෙන් පෙන්නනවා නරක දෙයක් වදිනකොට හොඳ දෙයක් හොඳ නරක ભેදයෙන් තොරව සම්පස්සේ කියලා කියනවා නාම ධර්මයක් එක්ක තියෙන ගැටුමන කියන්නේ පටිග සම්පස්සේ කියලා අදිවචන සම්පස්ස පටිග සම්පස්ස කියලා එතනත් කියන ගැටුමක් තියෙනවා හැබැයි මේ උරුට්ටුවට රණ්ඩුවට අරියාදුවට ගැටුමක් නෙවෙයි ඒක කියනවා නම් මේ සූර්යාලෝකයක් ඇවිල්ලා බිත්තියක වදින්න එපා බිත්තිය එලිවෙන්න කැල ලපයක් එන්නේ. ඒතර කියන්නේ සූර්ය ආලෝකයයිලා පිටිය වැදුනයි කියලා. මොකද සූර්ය ආලෝකේ පිටියට ගහනව නෙවෙයිනේ. පිටිය වදිනවා. ආන්නේ වගේ අදහසකුත් පටිකේ තියෙනවා. ඉතින් යෝගාවචරය යම් වෙලාවක ආනාපාන සති භාවනා කරනකොට කවුරු හරි කහිනවා. එතෙන් කොහෙන් හරි වේදනාවක් එනවා. එතෙන් හිතවිල්ලක් එනවා. එන්නකොටම ඒක වාර්තා කරන ස්වරූපෙම පේනවා මේක නොදකින්න ඔබ තන්නදෝමකින් කියලා තමයි දකින්නෙම. ඔන්නෝකට පටිගය කියලා කියන්නේ. ඉතින් මේ පාටිගය දිහා යෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් අනුප්පන්නං රාගෝ දෝෂෝ පහිසන්ති පහිසන්ති කියලා උපදින්න ඉඩ තියෙන द्वේෂයේ උපදව ගන්න නැති වෙන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා දෙන්නයි මේ පොටපාදන්නේ. අපි ඒක දන්නේ නැත්නම් මේ පටිගය දිහා වැරදියට හිතුවොත් මම මේ පටිගය කරන්නේ භාවනා වඩා ගන්නනේ. මම මේ පටිගය කරන්නේ සතිය වඩා ගන්නනේ. මම මේ පටිගය කරන්නේ සද්ධාව තියා ගන්නනේ කියලා අයෝනිසෝ මනසකාරයෙන් ගියොත් අර පටිගය එක පෙනේ තියෙන අය පෙන හතක් තියෙන ණයෙක් බවට පත් වෙනවා. බොහොම ඉක්මනට Tamande ඉන්න බැරුව දමල දාලා සලුව ගසා දාගෙන නැගිටලා යනවා. ඒ නිසා පටිගේ පටිගේ වශයෙන් අඳුර ගන්නවා. පටිගේ එන්නේ භවනාට තියෙන සුබ නිමිත්ත වැඩි වෙන්න වැඩි වෙන්න භවනාට බාධා කරන හැම දෙයක්ම පටිගේට පේනවා. මේක එන්නේ ඉස්සලා තිබුණ එකක් නෙවෙයි. මේ භාවනාවෙන් ඇති වෙච්ච දෙයක්. මේක යෝගාවචරය අඳුරනවා නම් තාමත් බුදුහාමුදුර ඉන්නවා තාමත් ධර්මයේ තියෙනවා තාමත් හැදෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පටික නිමිත්ත ආවට පස්සේ යෝගාවචරය ඒකට යෝනිසමනස්කාරයෙන් කොහොමද වැඩ කරන්නේ? අයෝනිසමනස්කාරයෙන් නම් ඒකත් එක්ක දිගටම ද්වේෂ වෙවි, දත්මිති කහගෙන වෛරයක් හිතේ පළපදියම් වෙනවා ආවක්ෂේපණේ වෙනවා. නමුත් මේ පටික නිමිත්තක් මට දැන් ඇවිල්ලා තියෙන්නේ මේකට කොහොමද යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නේ කියලා කිව්වොත් ඒ ටික දැනෙනකොටම අර ද්වේෂය හාස්‍යයක් බවට පත් වෙනවා. ද්වේෂය පිටුපද අපි මෙතෙක්කල් තිබිච්ච නුරුස්නා ගති, ඇඹුල් ගති, පැංගිරි ගති වෙනකොට ඒක හාස්‍යයක් එහෙම නැත්නම් ඒක තුලින් පුදුමාකාර මිහිරියාවක් එන්න එන්න පුළුවන්. ඒක තමයි අපි අද ඒ ධර්ම සාකච්ඡා වේලාවේදී මතු කරගන්න උත්සාහ කරපු කාරණාව ඒකෙන් ඇතිවෙච්ච නිදර්ශනයක් අපි අරගනිමු යම් කිසි කෙනෙක් යන්තම් ඉස්ලාම් බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා වගේ නැත්නම් කබේ කැවිදින්න පුරුදු වෙනවා වගේ නැත්නම් තනි රේල් පිල්ල කැවිදින්න පුරුදු වෙනවා වගේ ආහනාපානය කරනවා කියලා යන්තම් වැටෙන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස කරගෙන යනවා ඉතින් ඔහොම යනකොට සද්දයක් හරි හිතවිල්ලක් හරි ඇවිල්ලා දැන් ඔන්න අපිට අර යහ ගමන සමබර භාවේ නැති නැති වෙනකොටම හිත අර සද්ද දිගේ දුවනවා. එහෙම නැත්නම් හිතවිල්ල දිගේ දුවනවා. මෙතන පුංචි කාරණාවක් අපි තේරුම් අරගෙන යන් ඒක පස්සට උදව් වෙයි. මේ ආනාපානෙම දිගට බලන්න බලන්න බලන්න ආනාපානෙ එnde end නුරුස්නා ගතියට යනවා. එnde end ඒකාකාරී වෙනවා. එnde එnde මේ නීරස වෙනවා. ඒ නිසා ඒ වෙනකොට එන සද්දේ හොඳට ඇහෙනවා. ඒ එන වේදනාව හොඳට දැනෙනවා. එන හිතවිල්ල හොඳට දැනෙනවා. මොකද හිතත් ප්‍රණීතයි. මේ වැඩි වෙලාවක් තිබිච්ච අරමුණ මේ වෙනකොට නීරස වෙලා. ඒක නිසා එන සද්දේ නිකන් හරියට තෙතපහන් කැලලකට අල්ලපු පුස් ටිකක් වගේ ඇදලා ගන්නවා. වෙලිච්ච පහන් කැලල පුස් කන්නේ නැහැ. තෙතපන් කැල්ල වාතයේ තියෙන පුස් ඇදලා අල්ලනවා. ඒ වගේම තමයි ආනාපානයත් එක්ක වැඩි වෙලා යන්න යන්න යෝගාචරයව අඳුනගන්නේ නැති කාරණා ආනාපානයට හරස් වෙන ඕනම දෙයක් කැපිපේන්න පටන් ගන්නවා. ඒ කැපිපේනකොටම අපි සතියෙන් අඳුන ගන්නවා මම මේ පැත්තේ මේ වචනේ ඉල්ලලා කර ගන්න සතිය ගන්නවා කියලා හිතා ගන්න. දැන් ඔන්න ආනාපාන යනකොට ඔන්න සද්දයක් ආවා. ඒ සද්ද ආපු නිසා දැන් ඒ එක්ක අපි ආයෝනිසමංචකාරයෙන් හිතුවේ සද්ද ඇති කරපු මනුස්සයට බයිනෝ. ශබ්දෙත් එක්ක ගැටෙනවා. එහෙම නැත්නම් මොනවා හරි කරලා මම සුද්ධයි මම හරි ෂෝක් එක්ක නම් මම භාවනා කරන්නයි හදන්නේ මම සතිය හදන්නයි බලපංකෝ මේ මිනිස්සේ සද්දයක් කෙරුවනේ කියලා එයාගේ තියෙන අසාධාරණකම අයුක්තිය කල්පනා කර කර දිගටම පැහැෙනවා. නමුත් මේ මිනිස්යා සද්දයක් ආවා නුරුස්නා ගතිය පහළ වුණා. නමුත් මේ සද්දේ වුණාට පස්සේ දැන් හිත ආපහු අරමුණට එන කතාව පොඩ්ඩක් හිතන්නකෝ. සද්දයකට හිත ගියා නමුත් මෙයා අර කරගෙන හිටපු භාවනාවේ බයලජ්ජාව නිසා, ඉන්ද්‍රිය සංවරය නිසා, කොනත්තන් සීලය නිසා සද්ද ඉවරනාට පස්සේ හිත ආපහු එන එක කල්පනා කෙරුවොත් මෙවැනි දෙයක් අපිට කමඨහන සුද්ධ කරනලාදී ඍජුව වාර්තාකරනද කොච්චර කල්යයිද? මගේ හිත සද්දයකට ගියා. ඊට පස්සේ හිත ස්වභාවයෙන්ම අරමුණට ආවා. නැත්නම් මම වොමනාවෙන් අරමුණට ගත්තා. ගන්නකොට අරමුණ මට පෙන්නේ මෙහෙමයි. වැඩි නතර කරපු විදිහටම අරමුණ තිබුණද නැත්නම් අලුතෙන් පටන් ගත්ත විදිහට අරමුණ විජාබව් වෙලා දුර්වල වෙලාද මෙන්න මේ කාරණා දෙක දකින්න නම් මේක දැකලා වාර්තා කරන්න නම් මේ යෝගාචර පුදුමාකාර ලැස්තිකින් යන්න ඕනේ හිත පිට යෑම නෙවෙයි බුදුහාමුදුර අපිට යෝනිසෝමස්කාරයෙන් උගන්වන්නේ පිට ගිය හිත නැවත එන එක දිහා බලපන් පිට ගිය හිත නැවත එන එක දිහා බැලුවා නම් එයාට තේරුනොත් පිට ගියා තමයි අයාසයෙන් හෝ අනායාසයෙන් හිත අරමුණට ආවා. ආවට පස්සේ මට මූල කර්මස්ථානේ ආනපානේ. අර නතර කරපු තැන ඉඳලා ඒ විදිහටම පෙනුනද? එහෙම නැත්නම් ඒක මුලින් ඉඳලා යන්න සිද්ධ වුණාද කියලා වාර්තා කළොත් ඒ යෝගාවචරයට තේරෙයි. එහෙම බලන්න නම් පිට යෑම පිළිබඳ පශ්චාත්තාපේ දුරු වෙලා තියෙනවා. පශ්චාත්තාපේ තියෙනකම් කවදාවත් ආපහු වෙන ගමන ගැන අපිට වාර්තා කරන්න බෑ. ඒක නිසා පිට යන්න හේතුවක් තියෙනවා පටිග නිමිත්ත. පිටිගේ බව දන්නවා. ඔව් පිට යෑම ගැන නෙවෙයි කතා කරන්නේ. ඒක නැවත අරමුණට එන එක ගැන කතා කරන තරමට මනස භාවනාව සතිය දියුණු වුණා නම් එයාට තේරෙන්න පටන් අරගනි ඒ සතිය අරමුණේ පවත්තන සතියට වැඩිය බොහෝම විචිත්‍ර සතියක්. බොහෝම සෙල්ලක්කාර සතියක් බොහෝම විවිධාංගීකරණ වෙච්ච සතියක් සතියේ දියුණුවක් ඇති කෙනාට විතරයි පිට යෑම ගැන චෝදනා නොකර නැවත පැමිණීම ගැන කතා කරන්න පුළුවන් ඒක ගැන කතා කරන්න නම් හිත පිට යන්න මේපයි එචා හිත පිට යන අරමුණ කෙරේ දැන් ඉන්නේ ප්‍රේමයක් බාධා වුණාට ප්‍රශ්න නැහැ මං හදාගන්න ඒ නිසා පටිඝ නිමිත්ත පහළ වුණත් යෝනිසෝමනසිකාරයෙන් කල්පනා කරනවා කියලා කියන්නේ පශ්චාත්තාප නොවි ආපහු ආවට පස්සේ අලුතෙන් ජීවිතයක් ලැබුණා අලුතෙන් චිත්තක්ෂණයක් ලැබුණා අලුතෙන් ආස්වාසයක් ලැබුණා මම මේ ආස්වාසයට මේ දැන් ඉපදිච්ච බබෙක් දැන් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ හිත යොදන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට තේරෙයි මේ පටිඝ නිමිත්ත කිරේ යෝනිසෝමනසිකාරය යොදනවායි කියලා කියන්නේ පිට යෑම ගැන කතා කරනවා වෙනුවට ඒව වල්පල් හැලී ඒව සම්පප්පලාප. ඒව ප්‍රපංච. ඒව කෙලෙස්. ඒව මාර බලවේග. ආපහු එන එක ගැන කල්පනා කරන්න ගිය ගමන් තේනවා මේ මෙච්චර කල් සංසාරේ මොකක්ද අපි කරේ. අපි කවදද හිත පිට යන එක ලෑස්ති වෙලා යන්නේ භාවනාවට. උඹ ඵලයක්. මම හොයන්නේ නැවත ආපහු එන එකයි කියලා. ආන් මේ විදිහට භාවනා ජීවිතයේ ලැබෙන දුක, ලැබෙන බාධාව, ලැබෙන කරදරේ, ලැබෙන ගැටුම ගැන පශ්චාත්තාප නොවි කොච්චර ගැටුමක් වුණත් මට දැන් අරමුණට එන්න පුළුවන් මේක මම විශ්ීම දිනු කරන ලද්දක් නේ මේක සමහරවිට මට ඉබේ කරලා දෙන එකක් නේ මෙච්චරයිනේ මට සන්තෝෂ වෙන්න තියෙන්නේ කියලා පටිගයට එන ද්වේෂයේ වෙනුවට මේ Tamange තියෙන සුවිශේෂී සතිය මේ තියෙන විවිධාංගීකරණ වෙච්ච සතිය දියුණු වෙච්ච සතිය වාර්තා කරන්න පුරුදු වෙච්ච දවසේ ඒ යෝගාවචරයට ඇති වෙන්නේ මේ පිට යන හිත පිළිබඳව පටිඝ සංඥා වෙනුවට මෛත්‍රී චේතෝ විමුක්ති කියලා කියන්නේ. ඔබ තමයි පුතේ මට යන්තම් ගැස්සෙන සත්‍ය පුරුදු කරලා දුන්නේ. ඔබ තමයි මට විවිධාංගීකරණය වෙච්ච සත්‍ය පුරුදු කරලා දුන්නේ. ඔබ තමයි මට සති බලය කියලා දුන්නේ කියලා ඒ පුංචි පුංචි බාධා හැම එකක් දිහාම හැකි සංඥාවෙන් සාධනීය විදියට මේක මට භාවනාවට හම්බෙච්ච ලාභයක් විදියට කල්පනා කරන්න දන්නේ එක වටහාගත්ත දවසේ පුදුමාකාර සතුටක් යෝගාවචරට එනවා. ඒ වේපුසයාඩෝ ස්වාමීන් වහන්සේ ගුරු මෙහිටපු ওই මහජීජාඩෝ ස්වාමීන් වහන්සේලත් එක්ක සමකාලීනයි. පොත්පත් මොනවත් කියලා නැහැ. සාමාන්‍ය භාවනා අධ්‍යක්ෂක මිතරයි තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේත් එක්ක ගොඩාක් අවස්ථාව දීලා තියෙන යෝගාවචරණ සාකච්ඡා කරන්නයි මෑතක ඉඳලා ඒ පොත් පරිවර්තනය වෙන්න පටන් අරගත්තා. අපි අපවත් වෙච්ච ලොකු සංසුන් ගාවක්ම ආදරය කරපු ස්වාමීන් වහන්සේ නමක් කවදාවත් නිදාගන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ නිදා ගැනීම තිරසං වැඩක් කියලා. නිදා ගන්න වෙන්නේ ඔළුව අවුල් කරගත්ත මිනිසුන්ට විතරයි. ඔළුව කෙනින් කරන්නේ මිනිහර දවලොත් ඇහැරලා රැත් ඇහැරලා. නිතරම අවදි සංඥාව තියෙන. ඒකේ හරි හරි වැරදි හරි අපි වෙන කතාවකට යන් මේ ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරනකොට කාට හරි කැස්සකට කේන්ති ගියයි කියලා කියමු. ඉතින් මේ ශාංශය කියනවා බලන්නකෝ ස්වාමීන් වහන්සේ අපි ඔක්කොම යෝජනා කරගෙන ඇවිල්ලා මේ සිල් අරගෙන ඉන්නවා බලන්න අර මනුෂ්‍ය කැස්සනේ. ඉතින් මට සතිය කඩා ගන්නවනේ කියලා. ඒතර ඒ ශාංශ ඊනා වෙලා කියනවා ඔබ තීරුම් ගනින් ඔබේ සතිය කැස්සට කැඩෙන සතියක් කියලා තීරුම් ගනින්. කවදා හරි මොකේ ඉක්මවපු දවසට තමයි යෝගාවචරයක් වෙන්නේ. ඒක නිසා ඔබේ කැස්සට කැඩෙන දොරේ ඇඳේට කැඩෙන සද්දේ, කැස්සට කැඩෙන සද්දේ, අකුණකට කැඩෙන සද්දේ සතිය ආන්නේ විදිහට සතියේ දුර්ලභම තේරුම් කරගන්න කැස්ස උපමානයක් කරගන්න කියනවා. ඊට පස්සේ කියනවා ඒ ස්වාමීන් වහන්සේ උඹලා මාව පිළිගන්නවා නම් උඹලා කවදාද උත්සාහ කළොත් කවදාද තේරෙයි දවසක දැන් කැස්සක් ආවට ගාලල්ලා. එච්චර කහින්න තියෙක නෙමෙයි ප්‍රශ්නේ කහිනවා. මේකට කතා ගොතන්න යන්නේ නැහැ. චෝදනා කරන්න යන්නේ නැහැ. මොකද ඒක මගේ දුර්ලභකම. අන්න එදාට ඔබ තේරුම් ගනින් අර කැහැපු මනුස්සයා තමයි මට උදව් කරලා සතිය උස්සලා දුන්නේ. ඒ කැහැපු මනුස්සයා තමයි. ඒක නිසා ඔබ හිතින් ස්තුතිවන්ත වෙයන් මේ බාධා තියෙන තරමට තමයි තේරුම් ගන්න පුළුවන් ඉන්නේ සතිය දිනුනද කියලා. හැබැයි තකතිරු වෙන්න එපා. ළඟට ගිහිල්ලා ස්තුති කියන්න යන්න එපයි කියලා තියෙනවා. ඒ තරම්ම අමන වෙන්න එපා. මේ බාධා වලින් තමයි දන්නේ මගේ සතිය කොච්චර ඉසිලා තියෙනවද. ඒ කියන්නේ පටික නිමිත්ත එන්න අරින්න. කවදාත් කෙලස් කැපෙන්නේ නැත්තම්. පටික නිමිත්තක් ගැටුමක් වලියක් ෆයිට් එකක් නැත්තම් පිච්චර් එකකවත් වටිනාකමක් තියෙනවද? නිකන් පිච්චර් එකත් ඇක්ෂන් පැක් කියලා පෙන්වන්නේ හොඳ ෆයිට් එක තුනක් තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ වලි කුක්කා. හරීම කැමැති ගැටුමට. නමුත් අපි ඇඳලා තියෙන බුදුහාමරෝ සාන්ත කරලා ගෑනු කෙනෙක් විදිහට අඳින්නේ. ඒ දැකලා නැතුව බුදුහාමරෝ කියන්නේ කවුද කියලා දන්නේ නැතුව ඇත්තු 16 දෙනෙක්ගේ හයිය තියෙන යෝධ පුරුෂයෙක්. ඔය මේ ආශිර්වාදෙන් මේ බෝධි පූජාවෙන් ආශිර්වාද කරන එක නෙමෙයි මේක හැදියල්ල යකෝ ප්‍රශ්නයක් එන්නදරලා මේකට ගුණ දීපල්ලා. පටික සංඥාව ආපු දේ. ඒ පටික සංඥා කරේ යෝනිසමනස්කාරය දාලා ඔය කොච්චර වුණත් මට ආයේ සතිය පිටවන්න පුළුවන්. හුස්ම නැති වෙන්නේ නැහැ. සතිය පිටවන්න පුළුවන්. මේක ගැන කියන්න පුරුදු වුණාට පස්සේ ආ පටිඝ සංඥාව ඇති වෙලා යෝනිසෝ මනස්කාරයට දාපු නිසා ඇති වෙන්න පුළුවන් විශාල කෙලස් කන්දරාවක් ඇති නොවීම පිණිස කටයුතු කරපුවාම පේනවා මේ තරහ මේ පටිඝ සංඥාට තරහ ගියා නම් මරා ගන්න තරමට යන රණ්ඩු. දැන් ඉබේම යුද්ධයක් දිනෝ වගේ තමයි චෝදනාවක් නොකර සිටීම. ඒ නිසා ගෙවල් දොරවල් වල ගිහාම හොඳට කල්පනා කරන්න වැඩියෙන් චෝදනා කරනවායි කියලා කියන්නේ වැඩියෙන් හිත දුර්වල මිනිස්සෙක්. අනේ අනුකම්පා කරන්න. ලොකු සංහන් සිටින කාලේ කියනවා කවුරු හරි ඇවිල්ලා යමක් ඉල්ලුවොත් ඇඳිල්ලක් කියලා හිතාගන්න. ඒකේ මනසට බැරිම තැන තමයි ඉල්ලන්නේ. අනේ අඬවන්න එපා. තියෙන වඩ කරුත් හරි දීලා සනീപ කරවන්න මේ මනුස්සයා. ඒ නිසා ඉන්නේ ලෝකේ ඉන්න හරියක් ඔද්දල් තුවාලා. හැම වෙලාවෙම කාගේ හරි දිහා බලාගෙන ඉන්නේ. පුළුවන් තරම් උදව් කරන්න හැබැයි මැරුණත් කවදාකවත් චෝදනාවක් කරන්න එපා. අපිට අයිතියක් නැහැ භික්ෂුන් වහන්සේලා විදියට යෝගාවචර විදියට කාගවත් චෝදනාවක් දකින්න අපිට සින්න මේ චෝදනා කරන්න ඉස්සෙල්ලා ඇති වෙච්ච පටිගනිමිත්ත දැකලා ඔබට බැරිද මේක කාගෙන ඉන්න? ඒකයි යෝගාවචරකම කියන්නේ. ඒ වගේම තමයි අයිතිවාසිකම් ඉල්ලන්න යන්නත් එපා. යෝගාවචරයට තියෙන අයිතිවාසිකම තමයි තැටියක් අරගනින් පින්නපාත කළ ජීවිතයක්. පාරායින තියෙන රෙදි කැල්ලක් අරගනින් චූරක් මහගනින් ඇඳපන්. ගහක් මුලකට ඵලයන් ගල් වෙනකට ඵලයන් ජීවිතයක්. පූති මුත්ත බේසජ්ජේ ජීන බීපං ඔච්චරයි. ඕක තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ. දැන් අපි ඇතිවාසිකම් ඉල්ලන්නේ මොකටේ? ඔය බුදු වෙන්න හිටපු බුද්ධාංකුරයන් වහන්සේ රජගිය අතහැරලා හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට කවුරුවත් කවුද ගිහිල්ලා මොන හරි දුන්නේ? කවදාකවත් වචනයක් කතා කරලා තියෙනවද? අපි දැන් මොනවටද මේ චරිචුරු ගන්න? ඒ නිසා පටික නිමිත්ත පිළිබඳ යෝනිසෝමනසිකාරය පිටන්න දන්නේ කන කවදාවත් චෝදනා කරන්නේ කවදාත් ඉල්ලි මිල්ලන්න යන්නේ එයා දැනගන්නවා මේකෙන් කෙලස් නොයිපන දාතාලෙට ඉදිරියට යන්න ගියොත් ඒකේ නා පාටික නිමිත්තේ යෝනිසමනසිකාරය පැවැත්වයි කියලා තියෙනවා. මේක තමයි ලෝකේ තියෙන හොඳම සාහිත්‍යය. තමන් වෙත පැමිණිච්ච දුක, තමන් වෙත පැමිණිච්ච බාධකේ සාධකයක් කරගන්නවා ඉදිරි ගමනට. මේ දේ දන්නවනම් බුද්ධ ඥානසේ සඳහන් කළ තියෙන ඔබට නිතර ගැටුම තියෙනවා නම් ඔබ චේතෝ විමුක්තිය පාවිච්චි කරපන්, මෛත්‍රී පාවිච්චි කරපන්, ජරචර ගාගෙන යන බර කරත් එකට එඬරු තෙල් ටිකක් දානවනේ. සිනේහණය කරනවනේ. ඒකට කියනවා චේතෝ විමුක්ති කියලා. මේ එහෙම වෙනම භාවනා නොකරට එහෙම මෛත්‍රී භාවනා නොකරට තමන් තැනක ජීවත් වෙනකොට පවුලක් නඩත්තු කරනකොට කන්තෝරුවක ඉන්නකොට බස් එක ගමන් කරනකොට පන්තියක ඉන්නකොට සභාවක ඉන්නකොට කිසිම දෙයකට චෝදනා නොකර කිසිම අයිතිවාසිකම් ඉල්ලන්නේ නැතුව ඉන්න ඉබේම පද්ධතිය සාන්ත දාට බාටපත් වෙනවා එච්චරයි. ගෙවල් දොරවල් ගියාට පස්සේ ඕන කෙනෙකුට චෝදනා කරන්න කියන්නේ. ඕන ඉල්ලීමක් ඉල්ලන්න බලන්න. Tamange කට හෙල්ලෙන්න දෙන්න එපා. ඔබ මගේ ඔළුව උඩ ඇවිල්ලා ඉඳගෙන හිටියත් උඹට හොඳ නම් හොඳයි. මගෙන් නෑ පැත්තකට බලයන් කියන්න ඕනකම. මටගෙන් නෑ මට අහවල් දේ ඕනයි කියලා දෙයක්. මේ දේ දන්නවනම් මේක තමයි මෛත්‍රී වෙන්නේ කොහොමද අනික් කෙනා එහෙම ඉල්ලන්නේ භාවනා නොකරන නිසා. ඊමණට වෙන මොනවද දුන්නත් හරියන්නේ නැහැ. මසත් දෙන්න ඕනේ ඉල්ලන දේ. ඒ මොකද මම දන්නවනේ මම මේක පන්නගත්ත හැටි. ඒ නිසා Taman Tamanට එන द्वේෂය පටික නිමිත්ත සාධකය කරගන්න දන්න කෙනාට අනික් කෙනා මේ හැසිරෙන්නේ මොකටද කියලා එයාට ඒ යාගේ වැරද්දට සමාව දෙන්න පුළුවන් ගතිය තියෙන කෙනාට ඕ අපායට ගියත් ජීවත් වෙන්න පුළුවන්. කවදාකවත් ප්‍රශ්නයක් නැහැ. අපි ඉල්ලීම් ඉල්ලන්න ගියොත් තමයි අයිතිවාසිකම් ඉල්ලන්න ගියොත් තමයි අපිට ගැටුම තියෙන්නේ. ඒ නිසා අනුන්ගේ වැරද්ද කවදා හෝ සාධාරණ පැත්තෙන් බලන්නම් Tamange වැරද්දට ඉස්සල්ලාම සමාව දීලා තියෙනවා. මොකද්ද වැරද්දට සමාව දෙනවා කියන්නේ? පටික නිමිත්ත පහළ වෙනකොට හිත පිට ගියේ ගැන චලචුරු ගන්න එපා. හිත ආපහු එනකොට හිතට කඩාපනින්න එපා. හිතට මෛත්‍රී කරන්න. හරි උඹ දැන් පිට ගියා ඇත්තයි. දැන් ආවනේ ගෙදෙට්ට. ආපදන්ල වැඩ පටන් ගන්න. මෙන්න මේ පුංචි දේ දන්නවනම් ඔය කෙවල් දොරවල් තියෙන සම්ඩු සරුවල් ඔක්කොටම එක මිනිහයි මුළු ගෙදරම භාවනා කරන්න ඕනේ එකයි. ඒකෙම ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මුළු සමිතියටම එකයි භාවනා කරන්න ඕනේ. හොඳටම භාවනා කරන මුළු ලෝකෙටම එකයි ඕන කරන්න. තරුවචනන්සේ තනියම ඒ ගත්ත වැඩපිළිවෙල නිසා අවුරුදු 2600ක් ලෝකෙට සාමෙ දීලා තියෙනවා. තනි මිනිහා මුළු ලෝකෙම බෑ කියද්දී. ඊට පස්සේ උන්වහන්සේ අපට කියලා දෙනවා පුතේ ඔහොම තමයි මේ ජීවිතය හැමතැනම ගැටෙනවා. ගැටෙන හැම වෙලාවකම පටික නිමිත්ත දැකපන්. පටික නිමිත්ත එන්නේ යමකට ප්‍රේමය වැඩිකම නිසා. අර කොහොඳයි මේක නරකයි කියනවා. ඒක නිසා පටික නිමිත්ත එනකොටම ඒකට හිත කඩා ගන්න එක නෙවෙයි. කලබල වෙන්න ඕනේ මේක නැවත පාරට දාගන්න එක. ආය අරමුණට ගන්න එක. අරමුණ මම දැන් මෙතෙන් ගන්න එක. කාට හරි පුළුවන් ද අතක් කුසලා කියන්නේ හොඳට ඕම සද්දයකට හිත පිට ගිහිල්ලා වේදනාවට හිත බීලා හිතවිල්ලකට හිත ගිහිල්ලා දන්නවනම් මම ඉන්නේ පිටපොට කියලා නැවත මම දැන් මෙතෙන්ට ගන්න මොකද්ද ලෝකේ තියෙන බාධාව කියලා මායя බාධා කරනවද යක්කු බාධා කරනවද ආණ්ඩුව බාධා කරනවද ඉත්තුගුණේ බාධා කරන මොකක්වත් නැහැ තක තීරුකම විතරයි තියෙන්නේ ඕකටයි මෝඩකම කියලා කියන්නේ ඕකටයි තණ්හාව කියලා කියන්නේ බුදුරජාණන් කියනවා මෙන්න ආයුධය උඹ ළඟ තියෙනවා ඕන කෙනෙකුට කියලා වටන්න කියලා බඩ නැගිටපන් එතකොට අපි එන්නේ එන පටික නිමිත්ත දැනගන්නවා මෙතන කෙලස් කැපෙනවා. කෙලස් කැපෙන්නේ කොහොමද? මේක පටික නිමිත්ත වශයෙන් ගියා නම් මතුවෙන්න පුළුවන් විශාල द्वේෂයක් ඇති නොවීම පිණිස ජීවුණු වඩා දියුණු භාවයටපත් නොවීම පිණිස මම දන්නවා කරනවා වැඩි. මෙන්න මේක දන්නවනම් මුළු ජීවිතේම හුදු විනෝදාංශයක් වෙනවා. මුළු ජීවිතේ නිකම්ම කාව්‍යයක් බවටපත් වෙනවා. ගැටුමක් තියෙනවා. ගැටෙන්න ඕන තරම් අද්දරට යනවා. ගැටුමට හේතු කරුණු තියෙනවා. තමයි දැනගන්න නෑ. මේ ගැටුම තියෙද්දි මම යහත තිබුණ චිත්ත tattete යන්න මොකද්ද බාධා? අපිට නිහතමානී වෙන්න වෙයි. වැරද්ද බාර ගන්න වෙයි. ඒ වගේම අනුන්ට අනුකම්පා කරන්න වෙයි. ඒක සීරම සත්පුරුෂ ගුණ. අසත්පුරුෂයා හිතන මේක නෝන්ජල්කමක් කියලා. මෙන්න මේකයි ලෝකේ තියෙන ප්‍රශ්නේ. ඒකත් නෙවෙයි ප්‍රශ්නේ. යන අනුන් හිතන එකනේ තමන්ම හිතනවා මේක නෝන්ජල්කමක් කියලා අන්න එක තමයි භයානකම කෙලෙසි. දුවට මතක තියාගන්න අපි බුදුහාමුදුරේ සද්ධා වෙනුවෙන් මේක කරන්නේ. අපි ධර්මයේ ගෞරවයෙන් මේක කරන්නේ. අපි යෝගාවචරය නිසායි මේක කරන්නේ. නැත්තම් හොම්බට දෙයක් අනින්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් බුදුරජාණන්සේක කරලා නැහැ. බුදුරජාණන් කියන එක කාගෙන දිනපු යුද්ධයක් වගේ මේකට සමාව දීලා වේරියම් කරනවා. ඒකින් සහ පටික නිමිත්ත එන්නේ නැතුව හිත කෙලින් කරගෙන යන එකේ කිසිම රසයක් නැහැ. කෙලස් කැපෙන්නේත් නැහැ. අපේ කර්ම ගෙවෙන්නේත් නැහැ. කර්ම ගෙවෙන හැම වෙලාවෙම පැංගිරි ගතියක් වැටෙයි, තීත්ත ගතියක් වැටෙයි, ලුණු ලුණු දෙයියටයක් හැපෙන්නා වගේ වැටෙයි. මතක තියාගන්න එතන තමයි කෙලස් ගෙවෙන්නේ. ආයේ ඒ මතින් කෙලස් ඇති වෙන්න දෙන්න එපා. ඒ කෙලස් ගෙවෙන වෙලාවේ අලුතෙන් ඒ මතින් කෙලස් ඇති නොවෙන්න කටයුතු කෙරුවොත් එයාට රටක් පාලනය කරතයි. ඕන යුද්ධයක් දිනන්න පුළුවන්. ඕනෙම ප්‍රශ්නකට උත්තර තියෙනවා. මේක පුංචිට පටන් ගන්න. නිකන් හිත පිට ගියක පිළිබඳව සද්දට වේදනාවට හිත පිට ගියක පිළිබඳව ද්වේෂ නොකර සිටී. ඊට පස්සේ ඊගාචිත්තක්ෂණෙදී නැවත අරමුණට හිත දාගන්න හොඳම දේ තමයි කලකොලොප්පම් කරගන්න නැතුව අවුල් කරගන්න නැතුව තියෙන தත්තේ දැන් මං ඉන්නේ ද්වේෂයේ ගැටුමක හරි මේක බෝ වුණොත් තද බල කෙලස් රාශියක් පහළ වෙනවා වැඩෙන්නත් පුළුවන් ඒ නිසා මම බලනවා ද්වේෂ නැති කරන්න හිතන්නත් එපා. නැවත මට බැරිද මධ්‍යස්ථ අරමුණට හිත දාන්න මම දැන් මෙතන කියන්නේ ආශ්‍රල් ප්‍රසවාසයට යන්න. මොනම බාධාවක්වත් නැහැ. ඒකට මේ පරියන්කෙම ඉන්න ඕනෙත් නැහැ, ධක්මණයෙම ඉන්න ඕනෙත් නැහැ, සීතල අරගෙන සුදු ඇඳගෙන ඉන්න ඕනෙත් නැහැ, භාවනා මධ්‍යස්ථානෙක ඉන්න ඕනේ නැහැ. ජීවිතේ ඕනම තැනක ගැටුමක් ඇති වෙන වෙලාවේදී ඒක පිළිබඳ හරියට කටයුතු කරන්න දන්නවනම් ඒ මනුස්සයා පුදුමාකාර ආදර්ශයක් ලෝකෙට පෙන්නනවා. ඇති වෙන්න පුළුවන් විශාල කෙලෙස් රාශියක් ඇති නොවීම පිළිබඳව ඉවසීමද, ත්‍යාගවන්තකමද, මෛත්‍රියද, සද්ධාවද, වීරියද සත්‍යේරම ගුණ ධර්ම වැඩේ. නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් වෙච්ච වැරද්දකට සමාව දෙන්න එවන්සා දස පාරමිතාම එක චිත්තක්ෂණේ වඩනවා. මේකේ වැදගත්ම දේ තමයි තමන්ගේ වැරද්දට තමන් සමාව දෙන එක. තමන්ගේ වැරද්දට තමන් සමාව දෙන්නේ නැති අක්කු අලුගෝසු. කිසි දවසක එහෙම කෙනෙකුට තව කෙනෙකුට සමාව දෙන්න බෑ. ජය ඉස්ලාම් අපි මෛත්‍රී චේතෝ මිත්‍ය පටන් අරගන්න මේ අතින් වරදිනවා. ඒකට කමක් නෑ. වෙච්ච දෙයට ඉන්න සේරද කියලා ආභව සැරයක් භාවනා පටන් ගන්න. තුන් හතර සැරේ පස් හය සැරේ ගිවට පස්සේ පොල් කටු හිලෙන් ගැරන්ටි එකක් ඇදලා ගත්තා වගේ ඕගොල්ලන්ගේ සේරගෙම තියෙන යුතුය රුචි අරුචිකම් වෙනස් වෙලා තියෙයි. පෞරුෂත්වය වෙනස් වෙලා තියෙවි. හැබැයි සියල්ල වෙනස් වෙලා තියෙවි. මේකටයි පුරුෂහාමසෝ කියන්නේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය කියන්නේ. බුදුජාන් වහන්සේ අනුව යනවනම් අපේ සියලුම තැන් මට්ටම් වෙලා කොන් කැපිලා ගඟක් දිගේ ගසාගෙන යන ගලක් වගේ ලස්සනට මට්ටම් කරලා දෙනවා. එහෙම නැත්නම් කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යන වගේ රුස්සහාරගෙන අවුස්සගෙන දූවිලි අවුස්සගෙන යන ගමනක් අපි ළඟ තියෙනවා. ඒ නිසා කිසිම බාහිර දෙයක් අපිට අවශ්‍ය නැහැ මේ හික්මීම හදාගන්න. අපි ළඟ තියෙන ආයුධ හොඳට ඕම ඇති. අපි ළඟ තියෙන දැනුම හොඳට ඕම ඇති. ඒ නිසා ඒ ටික ක්‍රියාවත් කරන්න බැරි අපි හිතන මේක නෝන්ජල්කමක් කියලා. අපි හිතන මේක බය ආසක ඕන කෙනෙක් කෑගවුවාම නම් ඔළුව පාත් කරනද කියන්නේ? අර අපි වැටෙන මිනිස්සුන් අම්ම ඇහුවා මොකද ටිකිරි මණ්ඩේ කොණ්ඩේ කපන්නේ නැති. කොහොමද නැන්දම කපන්නේ දෙමලෙකුට ඔළුව පාත් කරන්න පුළුවන්ද? ඉන්න හරිය කොණ්ඩ ගවන කට්ටිය දෙමළු. දෙමළකට උලෝපාත් කරන්න බැරි හින්දා මම කොණ්ඩ කපන්නේ. ඊටත් වැඩිය තකතිරුයි. Tamanට පුළුවන්කම තියෙද්දි මේ ආහනාපානට යන්නේ නැතුව අර ගීයේ ගැන පශ්චාත්තාප වෙන එක ටිකිරි බණ්ඩේ හොඳයි. අපි උලෝපාත් කරන්නේ කාටවත් නෙමෙයි කෙලෙසක නෙමෙයි බුදුහාමුදුරන්ගේ තියෙන මේ නිහතමානීත ආදී ගුණයට. අපි මේ උලෝපාත් කරන ධර්මයේ නෛර්යානික ගුණයකට අපි ඔලෝපාත් කරන අපේ යෝගාවචර කමට එහෙම නැතු මේ ඒක කඩන තද්ද කරන එක නට නෙවෙයි. ආන්න මේ විදිහට මේක ගත්ත ගමන් ඒකට බුදුහාමුදුරුත් එක සවැත්තුන ජේතවනාරාමේ හිටියත් එකයි. මේ දැන් මෙතනත් එකයි. හොඳට මතක තියාගන්න මේ දේ කරන්න බෑ. අර කාමච්ඡන්දේ વિશે සද්ධාව, වීරිය, සතිය වඩාගත්තේ නැති කෙනෙකුට මේ ධර්ම කරන්න බෑ. මේක මේකට උපකරණ ආයුධ නැහැ. අඩුම කැඩුම නැහැ. ඒ අඩුම කැඩුම ආවට පස්සේ ගැටුම හරහමයි කෙලස් කැපීම සිද්ධ වෙන්නේ. කවුරු හිතනවා මට ගැටුමක් නොවේවා බාධාවක් නැතුව යන්න ලැබේවා කියලා එහෙනම් ඒකේ මේ ලුණු නැති හොද්දක් වගේ කිසි රසයක් නැහැ ඒ නිසා එන්නේ කර්මානුරූපව ඒකෙන් අනිවාර්යම ගැටන පාටික නිමිත්තක් එනවා අනේ එත එතනදී සත්‍යමත් වෙලා වැරදුනාට කමන්නේ ආපහු එන ගමන ගැන හිතන්න ඉතලා ඒකට හිත අවශ්‍ය ගන්න නැතුව ආපහු මම දැන් මෙතන දැන්න ගත්තොත් දිනපු යුද්ධයක් වගේ. මේ වගේම ਸਰවචන සඳහන් කරලා තියෙනවා මෝහේ මෝඩකම, තකතිරුකම, අන්ධකාරය, මුලාව මහා සාවද්‍යයි. අතාරින්න අමාරු. අතාරින්න අමාරු. අපි নিকමට ගනිමු මේ මෝහය නියෝජනය කරනවායි කියලා නිදිමත හරහා. මෙච්චර දුරදිග ඇවිල්ලා සුදුරෙදි අඳගෙන සිල් අරගෙන භාවනා පරියන්කටත් ඇවිල්ලා ඒ ගේ ඔක්කොම අපිට අවශ්‍ය ඔක්කොම ටික දීලා නිින්ද ඇවිල්ලා මේ සේරම හොරකම් කරගෙන යනවා නිින්දක් යන්නේ කැස්සක් කිමිසක් නැති වෙලාවට විතරයි නිින්දක් යන්නේ දතේ එකක්කමක් ඉතේ එකක්කමක් නැති වෙලාවට විතරයි කේන්තියක් නැති වෙලාවට විතරයි ඒ නිසා සියලුම ප්‍රශ්න අයින් වෙනකොට බබා දොයි ඔකට තමයි කියන්නේ මෝහය කියලා. ඔකට තමයි කියන්නේ අන්ධ බේරන්න අමාරුයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා Taman කොහොමද රාගයෙන් සහ ద్వේෂයෙන් මෝහය අයින් කරන එක මහා වැරද්දක්. දුරු කරන්න අමාරුයි අයෝනිසෝ මනසිකාරය. මේකට නිදර්ශන දෙකක් මම කියන්නම්. එතකොට Taman ළඟ තියෙන අත්දැකීම් වලින් Taman මෙතෙක්කල් වරදව ගත්ත හැටි. එහෙම නැත්නම් ඉස්සරහට වරදින්න තියෙන හැටි තේරෙවි. අපි දන්නවා සාමාන්‍යයෙන් භාවනා පර්යාංකයෙන් ඉඳලා භාවනා කරනකොට නින්දට යන්න තියෙන ඊට වැඩි සක්මන ඊට උත්තරයක් කියන. සක්මන් කරනකොට අපි ක්‍රියාවත් වෙන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ, මේව අහුලා ගන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒක නිසා සක්මනේදී අවදි භාවය වැඩි වෙනවා. නමුත් හොඳට බලන්න සක්මන හොඳට පෙළ ගැහිගෙන යනකොට යම් වෙලාවක කාමච්ඡන්දය අඩු වුණා නම් යම් කලාවක ද්වේෂය අඩු වුණා නම් එතන මෝහය ඇවිල්ලා සක්මනෙත් නිඳ යන්න පටන් ගන්නවා. නිින්ද යනවයි කියන්නේ ද්වේෂය රාගයයි යන්තම් ඔලුව පාත් කරගෙන. ඒ නිසා යම් තැනක ද්වේෂය රාගය තියෙනකන් අපි හරි අවදි. හරි ක්‍රියාත්මකයි. හරි එලඹ පෙලඹ වාසය කරනවා. රාගයයි ද්වේෂයයි දෙක බුදුහාමුදුරනේ පින් සිද්ධ වෙන්න ප්‍රතිපදාවට පින් සිද්ධ වෙන්න අඩු වෙනකොට හිතගෙන බුදිනවා. පර්යංකෙත් බුදි. නමුත් අපිට කවදාකවත් හිතෙන්නේ නැහැ මේ නිදිමත ආවේ සක්මනේ එහෙම වැනෙන්න පටන් අරගන්නේ එහෙම යන්නේ කෙලෙස් අඩුවීමක් කියලා හිතෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ ඒක නිදිමතක් ඇවිල්ලායි කියන. ගිහිල්ලා බුදිය ගන්න නිින්දයක් නැහැ. නමුත් මෙතන අයෝනිසෝමනසිකාරයේ තියෙනවා තමයි මෙතෙක් කල් කරපු ප්‍රයත්නයේ නිසා යම් ප්‍රමාණයක් කාමච්ඡන්දය අයින් වුණා. යම් ප්‍රමාණයක් ව්‍යාපාදය අයින් වුණා. එතකොට තීන මිද්ද නැගිටිනවා. යෝනිසෝමනසිකාරයෙන් බැලුවනම් පේනවා මේ තීන මිද්දේ මතු උනේ භාවනාව හරිය ගිය නිසායි කියලා. කෙලස් කැපිච්ච නිසායි. රාග ద్వේෂ නැති වෙච්ච නිසා. නමුත් වෙච්ච සංගතිය වෙච්ච සිද්ධිය සිද්ධියෙන් සිද්ධියට බලලා නැහැ. ඒක පහට බලනකොට වෙන්නේ ඉතිමට වෙලා. පරියන්කෙත් එච්චරම තමයි. ඒ නිසා යම් කිසි කෙනෙක් හොඳට අරමුණ දිහා බලාගෙන හොඳට ගුරුසෝ තියෙන අරමුණ ක්‍රමයෙන් සියුම් කළා අතිසූක්ෂම වෙනකොට යා දන්නවනම් නින්දට යන්නේ කියලා. යා හිතෙන් යන්නේ අවදිභාවයකින්. ලෑස්තියකින්. ලෑස්තිලා ගියොත් යෝනිසමස්කාරයෙන් ගියොත් නින්දේ නැහැ. එයාට ඊටාම සූක්ෂම චිත්ත tattවලට සමාධිගත tattවලට අවදි වෙනවා. එහෙම නැත්නම් ඒ යෝගාචරය කියන මං අඩු කරන අඩු කරන ගියා ඊට පස්සේ මං දන්නේ ඇත්තට නිින්දකද හිටියේ. එහෙම නැත්නම් නිින්දක නෙවෙයිද කියන එක දන්නේ නැති తত্ত্বය අද දවල් අපි සාකච්ඡා කරපු ගොඩක් ප්‍රශ්නවල තිබුණා. හොඳටම දන්නවා එතකොට ප්‍රතිපදාවේ තමයි ඉන්නේ කියලා. එතකොට දන්නවා හොඳටම සතියේ තමයි ඉන්නේ කියලා. එතකොට දන්නවා හොඳටම ආනාපානෙත් එක බොහෝ වෙලා හිත පවත්තලා තියෙනවායි කියලා. නමුත් අන්තිමට හිත නොදන්න අන්ධකාර තැනකට නොදන්න තැනකට යනවා. ඉතින් මේකට උත්තරේ වශයෙන් කියන්නේ යන්න ඉස්සෙල්ලත් අසතියෙන් නම් ගිහිලා ආවට පස්සෙත් අසතියෙන් නම් අපිට හිතන්නේ මේක නිින්දක් කියලා. තීන මිද්දේ කියලා. කෙලෙසයක් කියලා. නමුත් මෙතෙන්ට ගියේ සතියෙන් නම් අවදිුණාට පස්සෙත් එකපාරට එන්නේ අරමුණට නම් මේක සලකා බැලිය යුතුයි. මේක නිින්දක් නෙවෙයි හිත සැඟවි ගැනීමක්. ඒ සැඟවි කියන්නේ මොකද්ද? හිත කුප්පනේ රාග ద్వේෂ නැහැ. හිත අවුස්සන රාග ద్వේෂ නැති වෙනකොට හිත එහෙමම සැඟවි ගැනීමක් වෙනවා. මේක භාවනාවේ තෙදක්. මේක භාවනාවේ ප්‍රතිඵලයක්. මේකට අවදි වුණේ නැත්තම් මේක දැනගත්තේ නැත්තම් ඒ මිනිස්සයා දීපු තෑග්ග බාර ගන්න දන්නේ නැති අමනෙක් බවටපත් වෙනවා. හම්ගුවිච්ච තෑග්ග බාරගත්තේ නැති අමනෙක්. නමුත් ඒක වුණත් ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන එක යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි ගුරුවරගේ දෝෂයක් කියලා. ගුරුවරයක පෙන්ලා දීලා නැහැ. භාවනා කරන්න ඉගෙන ගන්නකොට භාවනා ඉස්සරහට යනකොට මෙන්න මේ මේ වගේ හොල්මන් වගේක් එනවා. මේ මේ වගේ උලීලි පෑම් වගේක් එනවා. මේ මේ වගේ විෂම රූප වගේක් එනවා. බීසුණු රුද්‍ර වේසමවනවා. ඔබ මෙන්න මේක දැනගෙන ඵලයන් කියලා කියලා දෙන්නත් හොඳට මතක තියාගන්න අපිට අද තුන්වෙනි දවසේ නිසා තුන්වෙනි බණ නිසා තුන්වෙනි ධර්ම සාකච්ඡා නිසා පුළුවන්. ඵලෙන් දැසි කිව්වනම් මොකද වෙන්නේ? ග්‍රීක වගේ භාෂාවක්. හොඳට භාවනා කරනවා හොඳට කමඨාන් සුද්ධ වෙනවා හොඳට ඉදිලා ඉන්නවනම් කියත හැකි භාවනා කරනකොට අපි හිතනවට වැඩිය ශීඝ්‍රයෙන් කෙලස් කැපෙනවා අපි හිතනවට වැඩිය තාමත්ම බලවත් මේ භාවනා කියන ආයුධය අපි හිතන්නේ ඒක නිසා අපි මේ කෙලෙසයක් කියලා හිතනවා නින්ද නමුත් මෙතන වෙලා තියෙන හිත සංගවිගෙන තියෙනවා රාග ద్వේෂ නැති වෙච්ච නිසා නමුත් යෝගාවචරය දන්නේ නැහැ අයෝනිසෝ මනසිකාරය එයා හිතන්නේ කොහොමද මෙච්චර ඉක්මනට රාගේ ద్వේෂේ නැති උනේ? මෙච්චර ඉක්මනට කොහොමද ආනාපානේ නැති උනේ? මෙච්චර ඉක්මනට කොහොමද සතිය ආවේ? කියලා තමන්ම අර හදාගත්ත ගුණ ධර්ම ටිකට මූණට කියලා ගන්න. සැක කරනවා. නමුත් මෙයා ගොඩ ගත්තොත් මෙතනින්. ගොඩ ගන්න විශාල දියුණුවකට. අමාරුයි මේ ගොඩ ගැනීම අමාරුයි. මොකද කිසිම යෝගාවචරයක් හිතන්නේ මම මේ ඉක්මනට රාගේ කැපුණයි කියලා. ද්වේෂේ කැපුණයි කියලා. ඒක නිසා එකයි කරන්න තියෙන්නේ. එකම එක ක්‍රමයයි මේකට තියෙන්නේ භාවනා කරන ගමන් සතිය අඛණ්ඩභාවයේ පවත්තන්න. අති එතනම කැඩි කැඩි ගියොත් අපිට නැගිටිනකොට අපි නිකන් කරකොලත් ඇරියා වගේ වෙනවා. සතිය අඛණ්ඩව පවතින ගමන් කෙලෙස් අඩු වුණොත් නිින්ද එනවා කියන ලෑස්තිලා යන්න. එතකොට නිින්දට බෑ අපිව වටා. අපි දැනගෙන ගියා නම් කෙලෙස් අඩු වෙනකොට නිින්දෙනවයි කියලා කෙලෙස් අඩු වීම කොහොමද අල්ලන්නේ අරමුණ සියුම් වීම හරහා සතිය අකණ්ඩ වීම හරහා ඒකට තප්පර දෙකක්වත් යන්නේ නැහැ ඉස්සෙල්ලා ඉස්සරහ විනාඩි 45 50 යනවා ඒත් එකම දේ නැවත නැවත කරනකොට ඒක හුස්ම රැලි දෙකක් බලනකොට ඒක පාරටම හිත ගිහිල්ලා අර තියෙන විවේක ස්ථානයකට වැටෙනවා ඉතින් යෝගය අතර යෝනිසෝමනස්කාරය නැත්තම් මේ මොකද උනේ කියලා තක්කු මොක්කු වෙලා වටපිට බලනවා නමුත් යෝගාචරය මේකට ලෑස්ති වෙලා ගියොත් ලැබිච්ච තෑග්ග බාර ගන්න කැමැති සත්පුරුෂෙක් වගේ ඒක අරසා කරනවා. මේක සම්බන්ධවද භාවනා ලෝකේ নানা ප්‍රකාර කතා තියෙනවා. නමුත් කිසි කෙනෙක් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මම ඒකට ලෑස්තිලා යන්න ඕනේ කියලා මේ සතිය වැඩි වෙලා යන්නේ නැහැ කෙලස් කපන්න. ඇති කරගන්නකොට තමයි අමාරු සතිය අඳුරගන්නේ නැහැ සතිය වඩා ගන්න නැහැ සතිය පවතින්නේ නැත්නම් කෙලස් කැපිල්ල අමාරුයි. මොකද ආයුධය ගාගන්නේ නැහැ. සතිය හැදුනට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මානිමේ තනාගත්තවද හිතකින් ඔබට ඕන නම් හිමාල පර්වතේ පලන්න පුළුවන් මේ තුච්ච අවිද්‍යාව ගැන කුමන කතාවද කියලා. අවිද්‍යාව කියලා කියන්නේ මෝහය. අපිට ඒක පේන්නේ මහා කන්දක් වගේනේ. උදේ සඳහන් කරලා තියෙන මේ ඉන්ද්‍රිය ධර්ම ටික හදාගත්තට පස්සේ උඹට ඕන නම් හිමාල පර්වතේ පලන්න පුළුවන්. ඔය තුච්ච අවිද්‍යාව ගැන කුමන කතාවද කියලා. නමුත් මේ සතියයි වැඩෙන්නේ කෙලෙසුයි කැපෙන්නේ මේක නින්දක් නෙවෙයි මේකට මම ලෑස්තිලා යන්න ඕන කියන කතාව පෙළ ගැහෙන්න මේ ටික එකලස් වෙන්න උගා කර්ම ගෙවෙන්න උගා පෞරුෂත්වයක් උගාක් බනහලා තියෙන උගා ක්ලෑෂ් වෙලා යන්න ඕන හැබැයි මෙතන ඉන්න ඔක්කොමල මේක අද්දකලා තියෙන බව මම දන්නවා කවුද මේක හරියට වෙලාවට මේ දේ වුණා කියලා තේරුම් ගන්න මැණික් කරේ පැහැවැදුනට කන ඇහිඳලා ගණීද කියලා කියනවා. කන අඳුරන්නේ නැහැ. එයා හිතන්නේ බණ්ඩෝ ටික වෙලාවක් භාවනා කරලා නිින්ද යනවා. ඇත්තට මේක නිින්ද කියලා හිතුවොත් ගොරවන්නත් පටන් ගන්නවා. ඒකේ වැඩ බය හිතන්න එපා. මේක නිින්දයි කියලා හිතුවොත් වැටිලා ගොරවන්න බව පටන් ගන්න. නෑ මම මේ නිින්ද හරහා යන්න ඕනේ. මේකට ලෑස්තිලා යන්න ඕනේ කියලා අයෝනිසෝ මනසිකාරය වෙනකොට යෝනිසෝ මනසිකාරය දැම්මොත් දවස් 5යි 6යි 7යි 8යි භාවනාවක නම් හතරවෙනි දවසේ ඉඳලා ඉඳ ගන්නකොටම ඔය මොනම අරමුණක්වත් ඕනේ මොනම මෙනෙහි කිරීමක් ඕනෙත් නැහැ මොනම මෙහෙයීමක්වත් ඕනේ ඉඳ ගන්නකොටම තමයි තේනවා බොහොම ශාන්ත දාන්ත තැනකට එනවා ඒකට අවදිව හිටියොත් පැය කමාරක් ඉන්න ඒකට අවදි වුණොත් අයියෝ බලන්නකෝ මොකක්වත් නැහැ නිකන් නිකම්ම නිකන් මේ කුකුල්බත් මේ මේ නිකම් බතුයි වතුරයි වගේ කණ්ඩක් දැ කල්ලල්ලා බොල්ලල්ලා කිව්වොත් එවන ඉතිමත් තමයි මේ කෙලෙස් නැති තත්ත්වයක් මේ කරගෙන ආපු ගැම්ම නිසා වෙච්ච එක කියලා යෝනිසෝමනසිකාරය ආවොත් ඒ යෝගාවචර තියෙන අපි වඩපු සතිය. අපි ජීවුන කරපු සතිය මොනතරම් බලවත්ද කියලා නිසා අයෝනිසෝමනසිකාරයෙන් කල්පනා කරන එක හැම වෙලාවෙම චෝදනා කරගන්න. හැම වෙලාවෙම චෝදනා කරගන්නවා කෙලෙස් වලට ආවඩන. මායයට ආවඩන. Taman වඩපු සතිය ගැන දන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය කෙලෙස් අඩු වුණොත් සක්මනේදී බව නිදිමත එන්න පුළුවන් කියලා බාර ගන්න. ඒ වගේම පර්යංකේදී පවා නිදිමත කියලා අපි බොහෝ විට අඳුනගන්නේ මූල කර්මස්ථානයේ කෙරෙහි ඇති ඒකාකාරීකම. මූල කර්මස්ථානයේ කෙරෙහි ඇති නීරස ගතිය. මූල කර්මස්ථානයේ කෙරෙහි ඇති අනිශ්චිත ගතිය. ඒ නිසා මූල කර්මස්ථානයේ ඇසුරු කරනකොට රාගේ කැපෙන බවත් විවිධ අරමුණු වලට යනකොට රාගේ වැඩෙන බවත් අපි ඉස්සල්ලාම් පාඩමේදී ඉගෙන ගත්තා. ඒ නිසා මූල කර්මත්තනේ බොහෝ වෙලා ඉන්නකොට රාගය අඩු වෙනකොට හිතේ විචිත්‍ර ගතිය අඩු වෙනවා. හිතේ අවදි ගතිය අඩු වෙනවා. නිින්ද කියලා කියන්නේ, නීරස ගතිය කියලා කියන්නේ, ඒකාකාරී ගතිය කියලා කියන්නේ කෙලස් කැපෙන බව. ඒක දන්නේ නැත්තම් ඒක නීරසකමක්, ඒක හිත සංගවි ගැනීමක්, ඒක නිින්දක් වගේ පටලවා ගත්තොත් කෙලස් hina වෙනවා. හොලොප් පොලොප් පොලොප් පොලොප් කාලා මේ මෝඩ රැළ කොච්චර භාවනා කරවත් කෙලස් දැනගෙන නෙවෙයි භාවනා කරන්නේ. ඉතින් ඒකල්ලයිල මල්ලෙන් ගහලා අපි නින්දට වැටලා යනවා. කොච්චර කාලයක් අපි භාවනා කරලා පටලවා ගන්න ඇද්ද? ඒ නිසා කොයි වෙලාවක හරි එකට අවදියෙන් ගිහිල්ලා මම මේ කරගෙන යන වැඩේ හැටියට ගිහිල්ලා අරමුණේ නීරසකම එනවයි කියලා කියන්නේ අපේ හිත අඳුනගන්න එක නින්දක් කියලා. අරමුණ නැති වෙච්චාම අපේ හිත අඳුනගන්නේ සත්‍ය කැටමයි කියලා. අරමුණේ නිමිත්ත ගන්න බැරි වුණොත් අපේ හිතන්නේ සමාධිය කැටලයි කියලා. ඉතින් මේක හදලා දෙන්න කොච්චර කුකුල තියාන තනෙන් කිරිපෝනවා වගේ ගුරුවරයෙකුට ගෝලයට කියලා දෙන්න වෙයි. ලේසි නෑ. භාවනා කරනවා එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ භාවනාවෙන් සිද්ධ වෙන දේ හරි විදිහට පතමනසිකාරයට නුවණින් සැලකීමකටපත් උනේ නැත්තම් අපි කොච්චර භාවනා කරත් ලැබෙන ලැබෙන ප්‍රතිඵලයට මුණට කියලා ගන්නවා. ලැබෙන ලැබෙන ප්‍රතිඵලයෙන් හිත නරක කරගන්නවා. හරියට කමඨාන සුද්ධ වෙනවනම් හරියට Taman වෙන දේ මේකයි කියලා තේරුම් ගන්න පුළුවන් නම් හැම කෙලේශයක්ම අපිට කෙලස් කපන්න උදව් වෙනවා. ඒකයි සරුවචනසේ කියන්නේ රාගයේ උනත් ඒක විශේෂ මොකද්ද කියලා දැනගනින්. ඒකමට බලපාන්නේ කොහොමද කියලා දැනගනින්. රාගයේ ක්‍රියාත්මක කරන අතුයිති වීදි යන වැටි දැනගනින්. ද්වේෂයේ මොකද්ද තියෙන සුවිශේෂත්වය දැනගනින්. ඒක මොකද්ද ඔබට තේරෙන ක්‍රමය? රාගයෙන් කොහොමද ද්වේෂය වෙන් වෙන්නේ කියලා දැනගනින්. ද්වේෂයේ මොන මොන ආකාරවලට ඔබට හොල්මන් කරනවද කියලා දැනගනින්. මෝහය මොකද්ද කියලා දැනගනින්. රාගෙන් ද්වේෂයෙන් වෙන් කළ දැනගනින්. ඒක උඹට වැටහෙන්නේ කොහොමද කියලා දැනගනින්. ඒක මොන මොන විදියට උඹ මායා කරනවද කියලා දැනගත්තේ නැත්නම් අපි හිතුවත් ඒවා ඉගෙන ගැනීම අකුසලයක් කියලා ඔ කොච්චර තටමතටම භාවනා කරත් යන ගමනක් නැහැ. ඒ නිසා සතියෙන් කරන්නේ අතිචෛතසිකයෙන් කරන්නේ මේ එකකටවත් බොරු වලවල් වලට වැටෙන්නේ නැතුව ඇති හැටිය අවබෝධ කර දීමයි. ඒකට තියෙන ප්‍රධාන බාධාව අර gedirin ගෙනාවු වැරදි මත බිම තියන්නේ නැතුණාම සතිය වැඩෙන්නේ නැහැ. සතිය වැඩෙන්නම් පේන දේ පේන හැටියට කියන්න ඕන. මතු වෙන දේ මතු වෙන හැටියට බලන්න ඕන. ඒක කරන්න බැරි මෙට්ටහි වෙච්ච හින්දා, නාකි වෙච්ච හින්දා, කාලා තියෙන ලනු නිසා. ඉතින් මේවා හරියට විරේචනය කරලා බඩ බඩ විරය කරලා බෙහෙත් දීලා තමයි රසායන බෙහෙතක් දෙන්නේ. බඩ හැලු කරලා ඉවර වෙලා සෙනෙහකොළ ටිකක් හම්බලා දීලා බඩ හැල්ලු කරලා තමයි බේත් දෙන්න තියෙන්නේ. මේ දවස් තුනෙන් මදි කියලා මට හිතෙනවා. තවත් කියන්න තියන්න පුළුවන් නම් බඩ විරේක කරපු එකේ විරේකණයක දීපියකේ තව ඉන්ජෙක්ෂන් දෙකක් තුනක් දුන්නොත් අන්න එතකොට නම් වෙනසක් ඇති වෙනවා. ඒ නිසා මතක තියාගන්න අපි කරපු භාවනාවේ නැත්නම් තමයි මේ ගත කරපු කාලයේ වටිනාකම නොදැනුවත්කම නිසා අපි මේ කෙලෙස් වලට අඬන්නේ. මේ කෙලෙස් එනකොට චරිචුරු ගාන්නේ තමයි යන්තමට හරි මේ මම දැන් මෙතන කියන එක හරි පුරුදු කරගත්තා ආනපන සතිය හරි පුරුදු කරගත්තා මේක තමන් තම් වෙච්ච සංසාරයට මම වෙච්ච ලොකුම ආයුධේ මේකම ඉස්සරන් තියාගෙන ඔය එන බාධා වලට චරිචුරු ගන්න නැතුව බාධා වලින් නැති හැම වෙලාවෙම හැකි හැම වෙලාවකම මේ මම දැන් මෙතනයි නැත්නම් මම කරන්නේ මේ ආනාපාන සති නම් එහෙම නැත්නම් එහෙම ඇවිදිනකොට පය පොළවේ ගැටෙන හැටි නැත්නම් බිගාන කෝප්පක් හොදනකොට අතට දැනෙනදී වැසිකිලි කැසිකිලි කරනකොට මොකද්ද වැටහෙන දේ ඕකත් එක්ක ගත කරන්න යනවනම් අපිට පශ්චාත්තාප වෙනවට වැඩිය ගොඩක් කරුණු තියෙනවා සතුටටපත් වෙන්න. නමුත් මුළු සංසාරේ පුරාට අපි කිරුවේ චරිචුරු ගාපේකනේ. නැති බැරිකම් කතා කරපේකනේ. ඒක ඇබ්බැහියට ගිහිලා තියෙන්නේ. ඒකට කියන්නේ සම්පප්පලාප කියලා. නිකන් යනකොට එනකොට හරි ඔය කතා කර කර ඉන්න. ඒ කිසිම දෙයක මේ කියන ධර්ම වල වර්ධනයක් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේක දැන් අල්ලගත්ත දේ මේ ආයුධේ නිතරම ගාලා තියාගන්න එන හැම බාධාවකදීම බලන්න මේ ඇති කරගත්ත සතිය මොන බාධාවෙන්ද කඩන්න පුළුවන් කියලා. තමන් මේ ඇති කරගත්ත සතිය ඌෂ්ණයෙන් කඩත හැකිද සීතලෙන් කඩත හැකිද සද්දෙන් කඩත හැකිද වේදනාවෙන් කඩත හැකිද කඩුවයි කියන්නකෝ ආය හදාගන්න මොකක්ද කියන බාධා බුදුහාමුදුර අපිට දීලා තියෙන අන්නේ වගේ මොන જાති කිරුවත් නැගිටින බොනික්ෙක් ඉතින් අපි ඒක වැටෙන වැටෙන ගානේ අඬන එක නෙවෙයි කරලා තියෙන්නේ වැටුණාට පස්සේ නැගිටින හැටි දන්නවනම් හැම කෙනෙකුටම තේරෙයි මේ වැටුණට පස්සේ නැගිටින ස්වરૂපයට ඥානපරිමකම බලපාන්නේ වැටුණට පස්සේ නැගිටින ගතියට බැවිදි උපැවිදිකම බලපාන්නේ මේ වැටුණට පස්සේ නැගිටින ක්‍රමයට මුස්ලිම් කතෝලික බෞද්ධ ගති බලපාන්නේ එක ගුණයයි අපිට ඕනේ manussකම විතරයි manussකම විතරයි බුදුජානනාංශගේ ඉස්මතු කරලා පෙන්නනවා manussයිනේ මේ මිනිස්සෙක් කියලා ඉපදුනාට පස්සේ ಜಾති ભેද, ගිංග ભેද, අනම්මනම් බෙදාගෙන ඒක නිසා බෑ මේක නිසා බෑ කියන්න යන්න එපා. ලැබිච්ච මනුස්සකමත් එක්ක හම් වෙන දායාදයක් තමයි වැටිච්ච ගැන කතා කරන්න යන්න එපා. වැටුන් තල නැගිටින තැනට බලපන්. අන්න එහෙම මිනිස්සෙක් ආශ්‍රය කරන්න ඉවන්සෝ සත්පුරුෂයෝ. එහෙම ධර්මයක් අහන්නේ වා සද්ධර්මය. මේ වැටෙනකොට අඬණ්ඩයි, චරිසුරු ගන්නයි, ඕකට තිරිසංගතියයි කියන්න තියෙන්නේ. ඒ නිසා අපි ළඟ තියෙන තිරිසංගති පැත්තක දාලා වැටිච්චයි. ඕන තැනක වැටිච්චයි. නැගිට නැටි බලන්න. ඒතර පේනවා සමාජයේ පැහැතෑයෙන පිරිසක් ඉන්නවා මේ ධර්මය දන්න. අන්නේ පිරිස තමයි සත්පුරුෂෝ කියන්නේ. ඒ වත්තේ තමයි කල්යාණ මිත්‍රෝ කියලා කියන්නේ. ඒ ධර්මය තමයි සද්ධර්මය කියන්නේ. ඒ නිසා වැටෙන්න වැටෙන්න තමයි මේකේ දිදුලන්නේ. සර්වචන්සේ සඳහන් කළ තියෙනවා හඳුන් කොටේක සුවඳ ඉන්නේ කොටන්ට කොටන්ට. කඳුකොටේ නිකන් තිබ්බට සුවඳින් නැහැ. ඒ නිසා එන හැම බාධකයක් හරහාම අපිට එක කෙලෙසයක් අඳුනගත හැකියි. මේ රාගේ, මේ ద్వේෂේ, මේ මෝහේ ඊට පස්සේ ආය සතිය. ආනේ විතර ඉදිරියට යන පටන් අරගත්තොත් මේ සතිය අපිට දෙන පුදුමාකාර සහතිකයක් තියෙනවා. යම් හිතකට සතිය අවබෝධ කළ දුන්නොත්, හඳුන්නා දුන්නොත්, වර්ණගල දුන්නොත්, අර්ථකතනය දුන්නොත් නිවන් දැකලා මිස නතර වෙන්නේ කවදාවත් නැහැ. ඒක අනිවාර්යම නිවන් දක්කනවා. ඒක හරියට බුදුහාමර සඳහන් කළා තියෙනවා. මහමෝද වැද කුණක් පහළ වුණොත් මිනි කුණක් හරි මාළු කුණක් හරි මොනවා හරි කුණක් මහලු මෝද රැල්ල කොහොමද ඒ කුණ ඉවුරට යනකන් තල්ලු කරනකන් අතාරින්නේ මහමෝදීම ගතියක් තියෙනවා ඒ තමයි මේ සතිය ඒකාන්තයෙන්ම නිර්වාණගාමී මේක ඒකාන්තයෙන්ම ඕපනයිකයි. ඒ නිසා අපි එවැනි දෙයක් අල්ලගත්තට පස්සේ මොනම හේතුවක් නිසාවත් අම්මාමලා, දරුවාමලා, ගෙටගිනි ගත්තා කියලා සතිය බැහැර කරන්න එපා. එහෙමනම් සතිය අසරණ වෙනවා. හැම තැනකදී මේ සතිය ඉස්සර කරන ගියොත් රාගය එනකොට රාගය කියලා ඒ වෙනම බෑග් එකක් දාගන්න ඒකට දාන්න ඒක. ද්වේෂය එනකොට ද්වේෂ මල්ලට දාන්න. මෝහය එනකොට මෝහය මල්ලට දාන්න ওই තුනට බෙදාගත්තට පස්සේ ওই මල් තුන එච්චර බර නැහැ. අපේ හිතේ වැඩි වෙලාවක් තියෙන රාග නැති, ద్వේෂ නැති, මෝහ නැති අවස්ථාව. දවසේ 180කට වැඩි අපේ තියෙන නිවන් දකපු හිත අඳුනන්නේ මේ කුණු කන්දලේ වැටෙන හින්දා. ඒ නිසා එනින එක කණෙන් අල්ලලා දාන්න මේ බෑග් එකද. දාලා බලන කොච්චර වෙලාවකට අපි සතුන් මරන්නේ නැති, හොරකම් කරන්නේ නැති සාධාරණ ජීවිත ගත කරන පුරවැසියද කෝ සතුටක්. අර විචි පුංචි අකුසලයක් අරගෙන ඔයie කන පින්නම් ගහන. ඒ නිසා අකුසලයේ අරගෙන වෙන මල්ලකට දාන්න හැබැයි තෝරලා දාන්න. රාග මල්ලට ද්වේෂය දාන්න යන්න එපා. නැයි මල්ලක් වෙනවා එතකොට. රාග මල්ලට දාන්න අන්තිමට බලන්න පෙන්නන තරම් දෙයක් රාගයක් අපි ළඟ නැහැ. නමුත් පශ්චාත්තාපයේ 100%ක්. ඒ මොකද ඒ? අඳුරන්න දන්නේ නැති නිසා. ඒ නිසා අපි මේක උත්සාහ කරන කෙලෙස් එක තමයි අඳුරගන්න කෙලෙස් එක නනවත් ඒක කෙලෙසයක් නෙමෙයි. ඒක උත්කෘෂ්ඨම ධර්මයක්. ඒක නිසා මේ ඔක්කොම අල්ලන්න තියෙන නාතඬුව වගේ රෝසෙප් එක වගේ අපිට අහුවෙලා තියෙන සතිය සතිය තමයි අහුවෙන්නේ මේක රාගේ මේක ද්වේෂේ මේක මොහේ අරගෙන ඒ තෝරාගත්ත බෑග් තුනට දාන්න බලන්න එතකොට අපිට තමන් ගැන තමන් කරන ස්වංග විචන ගොඩාක් අඩු වෙලා අපි සාමාන්‍ය ජීවිතය ගත කරත් ගොඩාක් වෙලාවට ඉන්නේ කෙලෙස් නැතුව නේද ඒ වුණාට කොච්චර අපි අපිට ශාප කරගන්නවද කියලා තේරුම් ගත්ත දවසේ අන්නේ විචර කෙලෙස් නැති බව කෙලෙස් නැති බව සාධාරණී කරගන්න අඳුනගන්න සත්පුරුෂය අපි දන්නේ නැති උනාට කොටුවක් ඉන්නේ. අන්නේ සත්පුරුෂ පැත්තරම හේතු වෙලා සද්ධර්මයේ පැත්තරම හේතු වෙලා ඉදිරියට යනකොට තේරෙයි ලෝකේ මේ තරම් සාවද්‍ය වැඩ කරද්දී බොරු විහිළු අනුන් රැවටිලි කරද්දී අපි ඒව එකටවත් සහයෝග දෙන්නේ අපි ඇති කරගත්ත මේ හරි පාර ඉදිරියට ගෙනියන්න අපි ගන්න ප්‍රයත්නය හරි විදිහට අඳුනගත්තොත් එදාට දෙයියොත් වඳිනවා බ්‍රහ්මියොත් වඳිනවා. මිනිස්සු වඳිනෙන් ගැන අහන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ඉගෙනගත්ත දේ මොනම හේතුවක් නිසාවත් බහා නොතබා ඉදිරියට කරගෙන යෑම සඳහා මේ දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා. ධර්ම දේශනා මාලාවම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.